මේ සීල් දෙනාටම පෙරවන් සරණයි. අපි කතා කරමින් සිටින්නේ බුදුරජාණන් වහන්සේ නිවන් මඟ හැටියට පෙන්වී කුමක්ද කියන කාරණාව පිළිබඳව. අපි නිවන් මඟ කියන එකට ලොකු වටිනාකමක් දුන්නොත් අපි ඒක ගොඩාක් අවධානයෙන් බලනවා කියන එක පැහැදිලි වුණා නේ අපට මේ නිවන් මඟ පෙන්වපු ධර්මයේ ගොඩාක් වැදගත් නම් අපි ඒකට ලොකු අවධානයක් දෙනවා කියන එක පැහැදිලි නේ අපට ඒක වැදගත් නැත්තම් අපි ඒක පොඩ්ඩක් උඩින් පල්ලෙන් ඉගෙන ගන්නවා කියන එකත් පැහැදිලි නේ වැදගත් නම් අපි ඒක සම්පූර්ණයෙන් හරියටම ඉගෙන ගන්නවා කියන එක පැහැදිලි නේ. පුංචි උදාහරණයක් කියන්නම්. අයිසෙක් නිව්ටන්ගේ නිව්ටන් නියමයේ ඉදිරිපත් කරන්න ඇයි හේතුනේ කියලා පොඩ්ඩක් හොයන්නේ නැද්ද? පොඩ්ඩක් හොයලා නේද අපි ඒක න්‍යාය පොඩ්ඩක් හොයන්නේ. සාමාන්‍ය පසුබිම අපි බලනව නේද? විස්තරේ. ඊළඟට ඔය මොනවා හරි කවුරු හරි මොනවා හරි හොයාගත්තොත් ඒකට යම් සාධනයක් පෙන්නලා යම් කිසි දෙයක් එක්කෙනෙක් ඒක පිළිගන්නේ. ඒ පුතඥයෝනේ. බුදුරන් වහන්සේ වෙන්නපු ධර්මය ඒක දෙන්න අවශ්‍ය පසුබිම ඒ විස්තරය කොයි විදිහට අපි එහෙනම් තැනක් දීලා ඒක નિරවුල්ව බලන්න ඕනේද නේ? දැන් අර වගේ දෙයක් තේරුම් ගන්නත් එහෙම බලන්න ඕන නම් නිවන් දකින්න බුදු කෙනෙක් වෙන්නකො ධර්මීය ඉගෙන ගන්න. කොහොම අවධානයක් දෙන්න ඕනද? හැබැයි එහෙම ආවට මේක ඉගෙන ගන්න ඔක්කොම කරන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙම ඔක්කොම කරන්න පුළුවන් නම් පැවිදිච්ච ඔක්කොම රහත් වෙනවද නැද්ද? දැන් හැමෝම පැවිදි වෙන්නේ අපි දැන් අද කාලේ අතහරිමු මේ කාලේ. බුදුරණවහන්සේ ජීවත් වෙලා ඉද්දී බුදුරණවහන්සේ ළඟට ඇවිදිලා පැවිදි වෙන්නේ නිවන් දකින්නද නැද්ද? එයාලා භාවනා කරනවද නැද්ද? බුදුරණවහන්සේ කියපු දේවල් කරනවද නැද්ද? ඒ සිල් රකින්නවද නැද්ද? එහෙමයි නිරේ ගියාද නැද්ද? ගියානේ. ඒ කාලෙත් එහෙම වුණා. අන ඔක්කොටම පොදු නෑ. නෑ. පිටිපස්සින් යන උපස්ථාන කර කර බුදුරණවහන්සේට පැවිදි වෙලා උපසම්පදා වෙලා ඔක්කොම කරගෙන උපස්ථාන කර කරත් යනවා පිටිපස්සේ. හෙළුවෙන් ඉන්න එක්කෙනෙක් දැකලා කියනවා අන්න රහතන් වහන්සේ නමක්. කවුද මේ කියන්නේ? අන්‍ය තීර්ථකයෙක්ද කියන්නේ බුදුරන් වහන්සේට උපස්ථාන කරලා පැවිදි වෙච්ච භික්ෂුවද කියන්නේ. ඒ නිකන් පැවිදි වෙච්ච භික්ෂුවකුත් නෙමෙයි. උපස්ථාන කරමින් පිටිපස්සෙන් යන භික්ෂුව කියන්නේ. කොහොමද මේක තේරුම් ගන්න කියන්නේ? දැන් අපට නම් අපි බුදු කෙනෙක් හමුනොත් අපි කොහොමද කියලා අපට දැන් හිතෙනව නේද? හිතෙන්නේ නැද්ද? දැන් මේ කවුද ගැනද මේ කියන්නේ? උපස්ථාන කරමින් පිටිපස්සෙන් යන භික්ෂුව කියන්නේ. එහෙනම් පින්වතුනි මේ ධර්මයේ තේරුම් ගන්න කොහොම අමාරුදනේ? අපි හිතනවා වගේ shopping කරනවා වගේ වැඩක් නෙවෙයි නේද මේක? කොච්චර අමාරුද? මම තව කතාවක් කියන්නම්. දෙව්දත් 이르දි ලැබුවේ සිල් රැකලාද නැද්ද? දෙව්දත් 이르දි ලැබුවේ හොඳට සමාධි වඩලාද නැද්ද? දෙව්දත් 이르දි ලැබුවේ ಗುಣධර්ම පුරලාද නැද්ද? ගුණධර්ම පුරන්නත් පුළුවන් දිර්ධියක් ලබන්න. සාමාන්‍ය කෙලෙහි ගුණ නොදන්න ඊළඟට එකට එක කරන ඊර්ෂ්‍යාවයි මාන්නයේ කුහකකමින් ඉන්න කෙනෙකුට පුළුවන්ද? සමාධියක් කරලා ඊර්ධියක් ලබන්න බෑනේ. ඒ දෙව්දත් නිවේදියාද නිවන් දැක්කද? ඒ කවුද? ගුණධර්ම පුරපු සමාධිය වඩපු සිල් දැකව බුදුන් වහන්සේ ළඟ පැවිදි වුණ 이르දි බලනාදී ස්වාමීන් වහන්සේ නමන්නේ කොහොමද දෙවට? එහෙනම් මේ අපිට මේ කඩ යනවා වගේ මේ ධර්මය ගන්න පුළුවන් නේද? කොහොම අවධානයක් ඕනද නේ? අපි මේව එච්චර හිතන්නේ ඇයි අපට අර අර අර මාළු ටැංකිය දිහා බලලා පොඩි අර පොඩි ආත්‍රිය අයින් කරගන්නේ. ඒ වගේ අර පුංචි ටොයිස් එකක් අපට අවශ්‍යයි. අපි මේ හරියට හොයන්නේ අපි ජීවිතයේ ධර්මයේ ඉන්නේ. ධර්ම ජීවිතේ ඉන්නේ. පොඩි ටොයිස් එකක් ඕනේ නැත්තේ. මම තව එකක් කියන්නම්. ඔබ අහලා තියෙනවද කතා ලංකා ඉතිහාසයේ 이르දි ලැබපු භික්ෂුවක් අනුමතත්වවිලේ මල් ගෙනල්ලා රුවන් විසයට පූජා කරනකොට බුදුරණාහිස්නේ ඒ කාලේ ගුරුවරයාද කවුද කියනවා මේ මෙයාගේ අන්ධ ගෑණියෙක් එක්ක පවුල් කරනවා කියලා. ඒක එහෙම වෙනව නේද? පස්සේ. ඒ ස්වාමීන් වහන්සේ සීල් රැක්කද නැද්ද? ඒ ස්වාමීන් වහන්සේ සමාධිය වැඩුවද නැද්ද? ඒ ස්වාමීන් වහන්සේ ගුණධර්ම පිරුවද නැද්ද? හොඳට පිරුවද නැද්ද? අවසානයේදී අන්ධ ගෑණියෙක් එක්ක හිටියද නැද්ද? ඒ කවුද? රහතුන් හිටපු යුගයේ පැවිදි වෙච්ච 이르දි බලනාභී සිල් රැකපු ස්වාමීන් වහන්සේ නම නේද? ඔන්න ස්වභාවය. එහෙනම් බුදුබණ කොහොමද නේ? දැන් එයාට බුදුබණ හම්බුණාද ඒ උනාට? ඒ ස්වාමීන් වහන්සේට බුදුබණ හම්බුණාද? හම්බු වුණා නම් හම් වෙනවද? හම්බුණා නම් නිවන් දකින්නව නේද? දෙව්තත්ත්ව බුදුබණ හම්බුණාද? හම්බුණා නම් නිවන් දකින්නවනේ. අපි අද බුදුබණ කියලා හිතන් ඉන්නේ දෙව්දත්ත සහ අර ස්වාමීන් වහන්සේට හම්බෙච්ච ටික නෙවෙයිද? මං කී ප්‍රශ්නේ හොඳට හිතන්නේ. අපි අද බුදුබණ කියලා හිතන් ඉන්නේ දෙව්දත් 이르දිලා අපම ලබන දක්වා කරගත්ත දියුණුව. අර අන්ධ ගෑණියෙක් එක්ක යන්න ගියපු ඒ ස්වාමීන් වහන්සේ ඉදිරි ලබන දක්වා කරගත්ත දියුණුව කරන්න යම් කිසි වැඩ පිළිවෙලක් කරන්නේ අපි ඒක නෙවෙයිද අද බුදුබණ කියලා හිතන් ඉන්නේ. ඒකනේ බාහිරින් පේන දේ ඒක නෙමෙයිද ඇත්තටම මේකදී අපි අපට අවංක වෙන්න ඕනේ. දැන් අපි අපි නෙමෙයිද නිවන් දකින්න ඕනත්තේ? අපි නේද? අපි අපට අවංක වෙන්න ඕනේ. හොඳට හිතන්න. ඇත්ත Tamanට අවංක වෙන්න. අපි හිතුවේ ඒක බුදුබණ කියලාද නැද්ද? ඒ ඒ ඒ දක්වා එන්න නිකම් පුළුවන් කෙනෙකුට. නමුත් බුදුරජාණන් වහන්සේගේ උණුසුම ළඟට වගියාද 이르දි ලැබුණේ ස්වාමීන් වහන්සේ? ඒ දෙවුද? නෑ නේ. ඒ කියන්නේ බුදුබණ අහලකටවත් ආවද? නමුත් කොච්චර දෙයක් කරාද නේ? අද හිමිව වෙන්න බැයිද? දැන් මේ උනේ කොයි කාලේද? නුවණ නුණක්කාරය හිටපු යුගයේද මොඩ හිටපු යුගයේද මේ විදිහට උනේ නුණක්කාරය වැඩිපුර හිටපු යුගයේද මොඩ වැඩිපුර හිටපු යුගයේද දැන් ඉන්නේ නුණක්කාරය වැඩිපුරද මොඩ වැඩිපුරද දැන් කාලේ එහෙනම් කොහොම වෙන්න ඕනේද ඈ දැන් කාලේ කොහොම වෙන්න ඕනේද නේ එහෙනම් බුදුබණ කොහොමද නේ ඒ ඒ කාලේ ඒ කාලේ පැවිදි වෙච්ච අය බුදුරණවහන්සේ ළඟ පැවිදි වෙච්ච අය රහතන් වහන්සේලා ළඟ පැවිදි වෙච්ච අය නිකම් පැවිදිලා හිටියද හොඳට සිල් රැකපු අය හොඳට ගුණධර්ම පුරපු අය හොඳට සමාධිය වඩපු අය හොඳට ඉති බල ලැබපු අය හැබැයි බුදුරණවහන්සේගේ ධර්මය අහලකටවත් ආවේ නෑ මොන මොන කවුරු ඉන්න කාලෙද නුවණ අය නුවණ කට්ටිය වැඩි ඉන්න කාලේ දැන් නුවණ අය අඩුයි මගපල්ලාභීන් රහතන් වහන්සේලා කියන එක අපට හොයන්න බෑනේ. එයත් අඩුයි. අර වැඩි කාලේ ඈ ධර්මයේ කියලා හෙන එකත් අඩුයි. දැන් කාලේ නම් ඒ කරුණත් එක්ක සසඳනකොට කොහොම හිතන්න වෙයිද? හ්ම්? කොහොම හිතන්න වෙයිද නේ? අන්න බලන්න ශ්‍රද්ධාව නැති වුණොත් අර්බුදයක් අපි තුල එනවද නැද්ද? එනවමයි. හිතන්න. මේක මේ අන්ධව දක්කන වැඩ පිළිවෙලක් නෙමෙයි. ඉස්සරහ අන්ධයෙක් යනවා. අන්ධයා පිටිපස්සෙන් අන්ධය ටික අල්ලන් යනවා. නේ? මේක අන්ධයා ඔහි ඵල කියනකොට ඔහි යන එකක් නෙමෙයි. මෙහි ඵල කියනකොට මෙහි යන එකක් නෙමෙයි. බුදුරණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විචක්ෂණයෙන් ගැන එකක්ද නැද්ද? ඔන්න ඕක අපිට නෑ. අපිත් යන්නේ අර අන්ධ ගමනක්. නුවණින් විචක්ෂණයෙන් යන්න ඕනේ. එහෙම නොවුනොත් ප්‍රතිඵල ලැබෙනවා. ඒ ප්‍රතිඵල වැරදිත් නෑ. හරි. සුගතිය යනවා, බ්‍රහ්ම ලෝකේ යනවා. නමුත් බුදු කෙනෙකුගේ දහමක් හම්බෙනවද? නිවන් දකින්නවද? නෑ. ඒක මතක තියාගන්න. ඔබට අවශ්‍ය මොකද්ද කියලා ඔබම තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොත් ඔන්න අපට අවශ්‍ය දේ කරා යන්න පුළුවන්. අපි බලමු ප්‍රශ්න ටිකට උත්තර කතා කරලා. සත්‍ය අවබෝධය කළ රහතන් වහන්සේලාට ඔවුන් එන මඟ වැඩි ආකාරය අන් අයට දේශනා කිරීමට හා ඉගෙනීමට හැකි බව ධර්ම දේශනා තුළදී අසහිත ඒ සත්‍යයද කරුණාවෙන් පහදා දෙන්න. දැන් ඔබට මේකට මේ මම ඔබ අහන ප්‍රශ්න වලට ඔබට උත්තරය අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ද මගේ අදහසින්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයෙන්නේ? ආ එහෙනම් මම බුදුරණවහන්සේ ධර්මයෙන් කියලා දෙන්නම්. දැන් මේ ඇහුවේ මොකද්ද? රහතන් වහන්සේට තමන්ගේ මඟ කියලා දෙන්න පුළුවන්ද? පසේ බුදුරජාණන් වහන්සේ නමක් රහත් වුණාද නැද්ද? පසේ බුදුරජාණන් වහන්සේ නමක් රහත් වුණා. ඒ කියන්නේ රහත් බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමන්නේ නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමක්, පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමන්නේ. ඒකේ වෙනස් දෙක තියෙන්නේ බුදුරණවහන්සේ තනියම රහත් වුණා රහත් වෙච්ච එක කියලා දුන්නනේ තමන් කියන්නේ. පස්සේ බුදුරණවහන්සේ තනියම රහත් වුණා කියලා දෙන්න බෑ. පස්සේ බුදුරජාණන් වහන්සේද ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේද ශ්‍රේෂ්ඨ. පස්සේ බුදුරණන් වහන්සේ. ඒතර පස්සේ බුදුරණන් වහන්සේට කියන්නේ දැන් ශ්‍රේෂ්ඨ වෙන්නේ අවබෝධයෙන් නේද? වෙන දෙයකින් නෙමෙයි. දැන් අනිත් ඒවාගෙන් අදාළ නැහැ නේ. ශ්‍රේෂ්ඨ වෙන්නේ අවබෝධයෙන්. ඒතකොට අවබෝධයෙන් ශේෂ්ඨ වෙන කාරණාවේදී ඉහළ විය යුත්තේ පසේ බුදුරණවහන්සේද රහතන් වහන්සේද? පසේ බුදුරණවහන්සේ. ඔබ දන්න කාරණාව සරල ප්‍රශ්නයක් අහන්න. පසේ බුදුරණවහන්සේ අවබෝධ කරගත්ත ක්‍රමී පසේ බුදුරණවහන්සේට කියලා දෙන්න පුළුවන්ද? රහතන් වහන්සේට පුළුවන් දෙනවා. රහතන් වහන්සේට පුළුවන් කාවිකද? ඒක විතර නේද? තමන්ගේ අලුත් ක්‍රමයක් කියන්න පුළුවන්ද? දැන් බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ කියන්න පුළුවන්ද? බෑනේ. රහතන් වහන්සේ කියන්නේ කවුරු කෙනෙක්ද? එහෙනම් රහතන් වහන්සේට තමන්ගේ අත්දැකීම තමන්ගේ වචනෙන් කියන්න පුළුවන් නම් ඉතින් ඇයි අර පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්තේ? පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක්ද නැද්ද? රහතන් වහන්සේ නම කියන්න පුළුවන්ද? බෑ. ඇයි කියන්න බැහැ? එහෙම මේ ලෝකෙට දෙන්න හැකියාවක් නැහැ. මොකද සත්‍ය දැකපු කෙනෙක් තව කෙනෙක් බොරුවකින් මුලා වෙනවට කැමති වෙනවද නැද්ද? සත්‍ය පොඩ්ඩක් හරි දැකපු කෙනෙක් තව කෙනෙක් මුලා වෙනවට පොඩ්ඩක් හරි කැමතිද නැද්ද? කැමති නෑනේ. මුලාවෙන් වට කැමති නැති නිසා යා මුලා වෙන දෙයක් කියන්නේ නෑ නේද? හරිම සත්‍ය දැකපු කෙනා. සත්‍යමනේ කතා කරන්න වෙන්නේ මට. පසේ බුදුරණෝ සත්‍ය දැක්කද නැද්ද? ඇයි කියන්නේ බැරි? හැකියාව නෑ කියව ගමන් අනිත් කට්ටිය මුලා වෙනවා. මේ කවුද? පසේ බුදුරයන් වහන්සේ. වෙන කෙනෙක් නෙමෙයි. එතකොට ඒ හැකියාව තියෙන එක්කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ තරයිනේ. රහතන් වහන්සේ කියන්නේ කාගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේගේ දෙය නේද? වෙන දෙයක් කියන්න පුළුවන්ද? වෙන දෙයක් කියන්න බෑ. වෙන දෙයක් කියන්නේ නැහැ. ඇයි බෙදු? මුලා වෙනවනේ තව කෙනෙක් කිව්වොත් එහෙම. ඇත්ත දැකපු කෙනා තව එකක් කිව්වොත් මුලා වෙන විදිහට කියන්න කැමතිද? ඇත්ත දැකපු කෙනා කැමති නැහැ කියන්නේ. ඇත්ත නොදැකපු කෙනා කියනවා මොකක් හරි. ඇත්ත දැකපු කෙනා තව කෙනෙක් මුලා වෙනවට කැමති නැහැ. එයා කියන්නේ ඇත්ත. එතකොට යාට කියන්න පුළුවන් එකම ඇත්ත මොකද්ද? ශාස්ත්‍රයේ අදහස. ඒකනේ අර දැන් ඔන්න ටිකක් ඉදන් අස්සජි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ පළවෙනි ශ්‍රාවකයෝනේ. ඒ අය සාමාන්‍ය වර්තමාන රහතන් වහන්සේලාට වඩා ගුණයෙන් කියන හැකියාවෙන් අඩු අයද නැත්නම් මහා පුණ්‍යවන්ත අයද? අපි දැන් අපි මියුගේ රහතන් වහන්සේ කෙනෙක් අපි හිතමු. ඔය සරල උදාහරණයක් මොකද මිහිඳු මහ රහතන් වහන්සේ මුඩක් පොඩ්ඩක් කියන්න ඕනේ නේද? එච්චර ගැන හිතන්න එපා සරලව. ඔබ ඔබට හිතන හැටියට සාමාන්‍යයෙන් මිහිඳු මහරහතන් වහන්සේට වඩා කියන්නේ අරහත් ඔක්කොම එකයි. අස්වජි ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙයිද නැති වෙයිද? ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ නේ සාමාන්‍ය ගිතන හැටියට. නමුත් අස්වජි ස්වාමීන් වහන්සේ උපදේශ පරිබ්‍රාජකයන්ට මොකද්ද කිව්වේ? ඒක කියන්න කලින් කිව්ව මොකද්ද? මන් දන්නේ මන් දන්නේ මෙන්න මෙච්චරයි. මොකද කිව්වේ? ඒ ධම්ම හිතුප්පබව. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ අපට කොච්චර දෙයක් දුන්නද? ගොඩාක් දුන්නනේ. හැබැයි අස්විනි ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන්කම තිබුණාද? ඇයි? අහලා තිබ්බේ නෑනේ. අහලා තිබ්බේ එච්චරයි. බුදුරණවහන්සේන් අහලා තිබ්බේ එච්චරයි. ඒ ටික කිව්වා. මිහිඳු මහරහතන් වහන්සේ ගොඩාක් අහලා තිබ්බා. ඒ ටික කිව්වා. නමුත් අපි සාමාන්‍ය පුණ්‍යවන්ත අසින් භාග්‍යවන්තව අතින් වැඩි මිහිඳු මහරහතන් වහන්සේද අසවිසයන් වහන්සේ. සාමාන්‍යව පිළිතුරු අසවිසයන් වහන්සේනේ. එහෙනම් අපට හිතන හැටියට ගොඩාක් අත්දැකීම කියන්න පුළුවන් වේවිත් කාටද? අසීසනම වැඩිපුර කිව්වේ කවුද? එහෙනම් කාවිගණන් පුරතනද කිව්වේ? බුදුරණවහන්සේ අහගත්ත ටික නේ. අසීසනන්සයි කියන්න දන්නේ නැත්තේ. අහගෙන හිටියේ නේද? අහගත්ත ටික කිව්වා. තමන්ගේ අත්දැකීම කියන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? එකම ක්‍රමය බුද්ධ වචනය විතරයි. ඉස්පිල්ලක් වෙනස් කරලා කියන්න පුළුවන්. බෑ. ඉස්පිල්ලක් වෙනස් කරලා කියන්න බෑ. ඇයි එහෙනම් බුදුවරු ඕනේ ලෝකෙට. එහෙනම් බුදුවරු නේද? දැන් බුදු කියන නිරු ඒක සම්බුදු කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරණවහන්සේ භික්ෂුන්ගෙන් අහනවා සම්බුදු වෙච්ච මගේ ඔබෙත් අතර වෙනස මොකක්ද කියලා. රහතන් වහන්සේලා අහන්නේ බුදුරණවහන්සේ සම්බුදු සූත්‍රයේ රහතන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි ධර්මයේ කියලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේට මොකද වැටහිවා භාග්‍යතුන් වහන්සේ අපට පවසන්න කියනවා කවුද මේ කියන්නේ රහතන් වහන්සේලා බුදුරණවහන්සේ කියනවා අපි දෙවිවලේ අවබෝධය කිසි වෙනසක් නැහැ කියනවා මගේ ඔබේ අවබෝධයේ කිසිම වෙනසක් නැහැ කියනවා ඔක්කොම එකයි වෙනස තියෙන එකයි කියනවා මං අවබෝධ කරගත්ත දේ කිව්වා ඒ නිසා ඔබ අවබෝධ කරගත්තා වෙනස තියෙන එච්චරයි. වෙන කිසි වෙනසක් නැහැ කියනවා. රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කිසි වෙනසක් නැහැ. ඔක්කොම එකයි. වෙනස තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තදී කිව්වා. රහතන් වහන්සේට පුළුවන්ද? බෑ. රහතන් වහන්සේ කියන්නේ කාමීකද? බුදුරජාණන් වහන්සේගේ එක. වෙන එකක් නෙමෙයි. එහෙනම් පින්වතුනි මුලා වුණොත් මුලා වුණොත් මගේ හැරුණොත් මගේ හැරෙන්නේ. කා මොකද්ද? බුද්ධ දර්ශනය. දැන් අපි කොතනකවත් අපි අහලා තියෙනවද කතා කරනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ධර්මය ඊළඟට අහලා තියෙනවද අපි මොග්ගලන් ස්වාමීන් වහන්සේගේ ධර්මය අහලා තියෙනවද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගේ ධර්මයේ මෙහෙම කිව්වා. එහෙමද අහලා තියෙන්නේ? මුගලන් ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගේ ධර්මයේ මෙහෙම කිව්වා. එහෙමද අහලා තියෙන්නේ? කොහෙවත් අපි අහලා තියෙනවද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ධර්මයේ, මුගලන් ස්වාමීන් වහන්සේගේ ධර්මයේ, කච්චාන ස්වාමීන් වහන්සේ අහලා නැහැ නේද? ඉතින් ඇයි දැන් කැමති ඒකට? ඉස්සර නුවණකාරයටම යෝගී නේ? සත්‍ය කවදාවත් දැකපු කෙනෙකුට අසත්‍යයක් කියන්න බෑ. සත්‍ය නොදකපු කෙනෙක් තමන්ගේ අත්දැකීම කියනවා. අනරකාර මුද්දකරම් පුත්‍ර රහත් වෙනා කියලා ඒක වද නැද්ද? හිතුව නේද? ඇත්තටම රහත් කියලා හිතුවනේ. ඊළඟට තුන්බෑ ජටිලියු නදී ගයාව වෙලගාසු. නිකන් හිතට ආපු හිතට ආපු නිසා හිතා හිත හිතවල නැත්තම් ප්‍රත්‍යක්ෂයක් හම්බුණා වක්කරේ. නිකන් හිතට ඇවිදලා ඔහේ කියවුවද බොරුවට ප්‍රත්‍යක්ෂයක් හම්බුණා වක්කරේ. ප්‍රත්‍යක්ෂයක් හම්බුණානේ. ආලාරකාරාම උද්දකරාම පුත්ත තුන්බෑ ජටිලයන්ට අරහත් වුණා කියලා ප්‍රත්‍යක්ෂයක් ආවා. ඒකයි කිව්වේ. නමුත් තරහන්ද? නෑ. නිකන් හිතට හොදයක් කිව්වේ නෑ. මම තව එකක් කියන්න. ඇඟ කිරිපොලා යයි. සංගීත මජ්ක්‍ධිම නිකායේ සුණක්ඛත් සූත්‍රය. බුදුරජාණන් වහන්සේට ඇවිදලා කියනවා බික්මි සුණක්ඛත් කියනවා ස්වාමීනි ඔබට ඇවිදින අරහත්ත්ව ප්‍රකාශ කරන ඔක්කොම රහත් දහනවා. නෑ සුණක්ඛත් කියනවා. ඇයි කියන්නේ නැත්තේ? පිළිගන්නේ කියනවා. කවුරු කිව්වට පිළිගන්නේ නැත්තේ? ඈ බුදුරජාණන් වහන්සේ මට පිළිගන්නේ නැහැලු. කවුද? අර රහත් ප්‍රකාශ කරන අය. බුදුරණාහි දේශනා කරනවා ඒ අයට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා රහත් කියලා. මේ කාගේ ශ්‍රාවකයෝද? අර නිගන්ඨයන්ගේ ශ්‍රාවකයෝද නෑ? ඈ? බුදුරජාණන් වහන්සේගේ පැවිදි උපසම්පදා වෙච්ච භාවනා කර භික්ෂූන් කවුරු ඉදිරියේද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. අපි මේ ධර්මයේ ඉගෙන ගන්න තියෙන නිසා අපි මුලා වෙන්නේ කවුරු ඉදිරියද මේ ඇවිල්ලා කියන්නේ? නුවණ තියෙන මිනිස්සු හිටපු යුගයේද මෝඩය හිටපු යුගයේද? මේ මේ නුවණ තියෙන මිනිස්සු හිටපු යුගයේද මෝඩය හිටපු යුගයේද? ඒ නුවණ තියෙන මිනිස්සු හිටිය යුගයේ බුදුරජාණන් වහන්සේ ඉද්දි නේද මේ? කියන්නේ බුදුරජාණන් වහන්සේට නේද? අරහත්ත්වය ප්‍රකාශ කරනවා. රහත් දහනවා. නෑ ඔක්කොම රහත් නෑ. ඇයි කියන්නේ නැත්නම් කාගෙන් දහන්න කියන්නේ නැත්තේ කියලා? සාමාන්‍ය මේ නිකන් කෙනෙකුගෙන්ද නැත්නම් ලෝකයේ ਸਰවඥ ඔක්කොම දන්න සියල්ලදත් බුදුරන් වහන්සේගෙන්ද යන්නේ සියල්ලදත් ਸਰවඥ බුදුරජාණන් වහන්සේගෙන් ඒ උත්තරය මොකද්ද කියන්නේ පිළිගන්නේලු පිළිගන්නේලු කිව්වට ඇයි ප්‍රත්‍යක්ෂයක් තියෙනවා කොහොමද මුලාව බුදුරන් වහන්සේකව පිළිගන්නේ ආයි වෙන කවුරු කතා කරන්නේ තියෙනවද ඇයි Tamanට ප්‍රත්‍යක්ෂයි. කෙලෙස් නෑ Tamanගේ. උදාහරණයක් දුන ලස්සන. ඔන්න කෙනෙකුට විස ඊතලයක් වදිනවා. ඥාතින් ගිහිල්ලා එයාම වෙදෙක් ළඟට එක්කන යනවා. වේදා ඊතලේ අයින් කරනවා. අයින් කරලා කියනවා ඇතුලේ විස තියෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කරනවා නැත්නම් මම මැරෙනවා. කියන්නේ විස ඇතුලේ තියෙනවා ඊතලේ අයින් කරන්නේ. තුවාලෙ හොඳ වුණත් විස ඇතුලේ තියෙනවා. මෙහෙම කටයුතු කරන්න ඕනේ, මෙහෙම බෙහෙත් ගන්න ඕනේ, මෙහෙම ආහාර පාන දෙන්න ඕනේ කියලා කියනවා. මෙයා ඇවිදින්නා වේදනාවක් නැහැ මෙයාට. ඊතලෙත් නැහැ. ඒ විදිහට කටයුතු කරන්නේ මැරෙනවද නැද්ද? මැරෙනවා. අනිත් වගේ උදාහරණ දෙනවා බුදුරණවහන්සේ. සිල් රකින්නවා, භාවනා කරනවා, සමාධිය වැඩෙනවා, හිතට කිසිම කෙලෙසයක් නැහැ, තණ්හාවක් නැහැ, අරමුණක් නැහැ, කිසිම දෙයක් නැහැ හිතට. අර Tamanට පේන්න මුත් නැහැ අන්න පිටට ඊතලෙත් නැහැ, තුවාලෙත් නැහැ, මොකුත් නැහැ. හැබැයි ඇතුලේ මොකද්ද තියෙන්නේ? විස අස්මානීය සක්කාය දිට්ඨි හිම්මයි. අරයන් මැරෙනවා කියනවා. මෙයා පුත්තජනයි කියනවා. සසරෙමයි. හැබැයි ප්‍රත්‍යක්ෂයක් තියනවද? කෙලෙස් නැති බව නැද්ද? ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. මොකද්ද ප්‍රත්‍යක්ෂය? තණ්හාව නැහැ. රාගය නැහැ. ගැටීමනේ සංසිඳිලා හිත පුදුම කයසිත සැහැල්ලුයි සීලේ ගුණේ වැඩි කිසිම කෙලෙසක් ඉන්නේ ඔක්කොම ලැබිලා හැබැයි මොකක් වගේද ඇතුලේ විස තියෙනවා පිටින් අර ඉතලියෙත් නෑ තුවාලෙත් නෙමෙයි කවුද මේක කියන්නේ අනුන්ද සියම්දුර කියපු එකද බුදුරජාණන් වහන්සේ සුණක්කත සුද්ධ බලන්න සුණක්කත කියන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කවුරු හිටපු යුගයේද? ජීවමාන බුදුරන් වහන්සේ හිටපු නොනක්කාර හිටපු යුගයේ. ඇයි එහෙම වුනේ? බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නැහැ. ධර්මය හම්බුන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයක් හම්බුණා නේද? ප්‍රත්‍යක්ෂ කාටද ප්‍රත්‍යක්ෂ හම්බුලා තියෙන්නේ? පැවිදි උපසම්පදා වෙච්ච භික්ෂූන්ට බුදුරණවහන්සේ ළඟ මහානේ එහෙනම් බලන්න බුදු කෙනෙකුගේ ධර්මය කොච්චර දුර්ලභද? අති දුර්ලභයි සොබින් වෙනවා වගේ මේ කරන්න බෑ. මේකට ඕනේ ලොකු වැදගත්කමක්. හරියටම අධ්‍යයනය කරන්න ඕනේ. බුද්ධ වචනේ මේක කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේකතුනි අපිව කාටවත් අන්දන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? දැන් අර උද අර ඒ සූත්‍රයෙන් බලන්න හිතලා සුනක්ඛත් සූත්‍රය හිතලා බලන්න. සුනක්ඛත් සූත්‍රයේ නුවණති මිනිස්සු හිටපු යුගයේ බුදුරජාන් වහන්සේ ජීවමානව හිටපු යුගයේ බුදුරන් වහන්සේ ඇස් දෙකින් පෙනෙමිනි බුදුබණ කනට ඇසෙසි. ප්‍රත්‍යක්ෂව සීලය රැකලා ගුණධර්ම වැඩලා සමාධිය වඩලා කෙලිස් එන්නේ නැතුව තියෙද්දී රහත් වුණා කියලා බුදුරජාණන් වහන්සේටත් ඇවිදින්න කියද්දී ඒක පෙරණ ඔබ රහත් නෑ කියලා බුදුරජාණන් වහන්සේටත් පෙන්වා දෙන්න බැරි අය හිටියා. අද කොහොමද? අපි රැවටෙන්න අවශ්‍යද? ඇඳෙන්න අවශ්‍යද? නිවැරදිව බුදු බුදු බුදු කෙනෙකුගේ සත්‍ය ඉගෙනගත යුතුයිද? නිවැරදිව බුදු කෙනෙකුගේ සත්‍ය ඉගෙනගත යුතුයිනේ. එහෙම නොවුනොත් කාට හරි විශ් කියන්න පුළුවන්ද අපි ඇඳෙන්නේ කියලා? කාට හරි කියන්න පුළුවන්ද? බෑ. ඇඳෙන්නේ නැති කවුද? ශ්‍රද්ධාව තියෙන කෙනා විතරයි. ශ්‍රද්ධාව කියන්නේ හිතන එක නෙමෙයි. බුද්ධ වචනය පමණක් නෝ විශ්වාස කරන කෙනා විතරයි ඇඳෙන්නේ නැත්තේ. එයා හැම එකක්ම කවුරු මොනවා කිව්වද? ඒක මොකේ තියෙද කියලා බලන්න. ඈ බුද්ධ වචනේ. එහෙම කෙනාට ගොඩ යන්න පුළුවන්. අනිත් කෙනාට නම් ගොඩ යන්න බැහැ. එහෙනම් බලන්න ක්ෂණය කියන්නේ මොහොත කියන එකේ වැදගත්කම මේ සසරට සාපේක්ෂව බුදුරණාහිසාර අස්ලෝමේ සීයට පල්ල විදින උදාහරණෙම කියන නිකන් කට කනවට කිව්ව නෙමෙයි නේද? ඒ උදාහරණ ඊළඟට මේ කන කැස්පියව විශේෂුදුරින් අහස බලන මේ පොළව පොළවේ පස් ටිකක් නියපොත්තරම මෙච්චරයි කියනවා ඊළඟ ජීවිතේ දැන් ඉන්න මිනිස්සු මිනිස්සු වෙන්නේ. මහ පොළවේ පස් අරගෙන නියපොත්තට දැන් ඉන්න මිනිස්සුયો ඊළඟ ජීවිතේ මිනිස්සු වෙන්නේ නියපොත්තර ගත්ත පස් වගේ ටිකයි. අර ඔක්කොම යන්නේ දුගතියේ. බුදුරණවහන්සේ අපි බය කරන්න කිව්වද ඇත්ත කිව්වද? දැන් මේ නිවන් දකින්න එකක්ද කිව්වේ සුගතිය යන එකක්ද කිව්වේ? දැන් නියපොත්තර හරම් පස් ටික අනු උදාහරණ කිව්වේ සුගතිය යන එකක්ද නිවන් දකින්න එකක්ද? සුගතිය යන කට්ටිය ඔක්කොම නිවන් දකින්නවද? එහෙනම් කොහොමද නිවන් දකින්නේ? බුදුරණවහන්සේ මේ නිකන් අපි බය කරන්න කිව්වද ඇත්තක් කිව්වද? අට ගහනවට නිකන් ඔය කියෙව්වද? ඇත්ත කිව්වද? ඇත්තක් නේ. එහෙනම් කොහොමද මේක? ඒකයි ලින්මුදුනේ බුදුරුන්ගේ ධර්මයේ එච්චර ශ්‍රේෂ්ඨයි. මේ මේ කඩපිලේ තියෙන එකක් නෙමෙයි. එක එක තැන්වල බුබ්බයන් වල තියෙන එකක් නෙමෙයි. බුදුරුන්ගේ ධර්මයේ අසාමාන්‍ය අද්විතීය දෙයක්. බුදුරුවෝගේ පහළ නිතාම කලාතුරකින්. රජවරු රජ සැප අදහනවා. එයි ඒ ධර්මයේ වැදගත්කම. දැන් ඔබ අහලා තියෙන මකාදේව රජුගේ මට මතක දහම්සුත් රජු. ඉතින් රාජ්‍යකමක් කතාරින් පිස්සුද? රාජ්‍යකමක් කතාරින් පිස්සුවක් නේද ඒක? වැදගත් වුණොත් කියන්නේ රාජ්‍යකමට වඩා වැදගත් වෙලා නැද්ද බණපදේ? නැත්තම් අපිට ඉතින් ඒක පිස්සුවක් නෙමෙයිද? ඒ රජකමට වඩා බණපදේ වැදගත් තුන් නැත්තම් රජකම අතහරින්නේ පිස්සු නිසා නෙමෙයි. පිස්සු නිසා. රජකමට වඩා බණපදේ වැදගත්. අපි අපිත් එක්ක හිතලා බලන්න. ඊට පස්සේ ජීවිතය අතහැරියද නැද්ද? ජීවිතේට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? බණපදේ. නැත්නම් පිස්සුවේ ජීවිතය අතහරින්නේ නේ. අපට බලන්න අපි ගැන හිතනවා. කොහොමද මේ ධර්මයනේ? එච්චර සුන්දරයි මේ ධර්මයේ. මේක මේ මේ මේ ධර්මයේ හරියට කෙනෙක් දන්නවනම් ඔබ අහලා සමහරවට අහලා නැති වෙටි විනය පිටකේ තියෙන්නේ ශබ්ද විදු කියන මට ගාතව සම්පූර්ණ මතක නැහැ මගේ දවස්වල මතක තියන් හිටියා බුදුරණවහන්සේට වැඳලා කියනවා මම ඔබේ 16 කියනවා මම 16 කගේ උපස්ථාන කරනවා කියනවා ඇයි ඒ ඒ ඒ කරුත්වය අනේ මම ඔබේ 16 හැටියට දරාගන්න කියනවා. සත්‍යවිදු විශ්වලාගෙන ඉන්නේ. මම ඔබට උපස්ථාන කරන 16 වගේ ඉන්නේ කියනවා. බලන්න මේ ධර්මයේ වටිනාකම આવොත් ඒක දැකපු කෙනාට ධර්මයට හම්බෙන තැන. දැන් අපි සාමාන්‍යයෙන් අර වචනෙන් කියන්නේ පාදෝ විල්ලක් වගේ අපි බුදුරන් වචනෙන් වැඩන්නේ අපට ඇත්තට වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පාදෝ විල්ලක් අපි වෙන එක. නන්දමාලනි හිම කියන්නේ පාදුවිල්ලක් වෙන්නම් මලක් වෙන්නම් කියලානේ වචනෙට වැඩන්නේ ප්‍රායෝගිකව බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ පාදුවිල්ලකට වැටෙනවද නැද්ද කියලා. අපි බුදුරජාණන් වහන්සේගේ පාදුවිල්ලකට වැටෙනවා නම් බුදුබණ ඉදිරියේ අපට මොකක් වෙන්න ඕනේද? පාදුවිල්ලක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හිතන එක නෙමෙයි ප්‍රායෝගිකව පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිත හිතා තලු මර මර ඉන්න කන්නේ නෙමෙයි. මාර්ගවිරි ප්‍රතිපදාවක්. සුන්දර අද්විතීය ධර්මයක්. ඒ නිසා අපි ඒක ඉගෙන ගත්තේ නැත්නම් අපි ඇඳෙනවා ඇඳෙනවා ඇඳෙනවාමයි 100ට 1000ක් ඇඳෙනවා. 100ට 100 නෙමෙයි 100ට 1000ක්ම ඇඳෙනවා. ශ්‍රද්ධාව තිබුත් විතරයි ඇඳෙන්නේ නැත්තේ. එතකන් ඇඳෙනවා. එහෙනම් රහතුන් කිව යුත්තේ කාගේ දෙයක්ද අත්දැකීම බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැටියට කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අත්දැකීමක්ද නැත්නම් හිතට ආපු විකාරයක්ද? බුදුරජාණන් වහන්සේ බණ හැටියට කිව්වේ බුදුරජාණන් වහන්සේ පුජ්‍යනික ප්‍රායෝගික අත්දැකීමද හිතට ආපු විකාරයක්ද? එතකොට අපට අවශ්‍ය බුදුරන් වහන්සේගේ ප්‍රායෝගික අධ්‍යක්ීම අහගන්න එකද වෙන කාගවත් එකක් අහගන්න කියලා. ඉතින් එයි අපි තව කාලවත් එකක් අහන්නේ. අපි පිළිගන්නවා නම් බුදුබණ කියන්නේ බුදුරන් වහන්සේගේ ප්‍රායෝගික අධ්‍යක්ීම කියලා. අපි ඒක තම කලාන්තයක් කරන්නේ. අපි පිළිගන්නේ නැහැ ඒක ප්‍රායෝගික අත්දැකීමක් කියලා. අපි කොච්චර කිව්වත් ඒක පොතේ තියෙන දැනුමක් නේ. ඔය එක එකයි දරාගෙන ආව දැනුමක් නේ. අපිට ඒක ප්‍රායෝගික අත්දැකීම කියලා හිතෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පංචපාස්කන්ධ විශේෂය කියනවාද? ඈ නෑ. නිවන් මාර්ගය දුන්නේ විශේෂයක් කියන්නේ නෑ. පටිසම්පද කියනවාද? නෑ නිවන් මඟ දුන්නේ. අපි පටිච්චසමුප්පාදේ දන්නවා නිවන් මඟ හම්බෙලා නෑ. ඒකයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට අපි යොමු වෙලා නෑ පිටුතුනි. එනම් මේ ධර්මයේ කියන එක බලන්න හිතලා එච්චර වැදගත් ධර්මයි. අපි හොඳට හිතාගන්න මේ ලෝකේ බුදුවරු එක්කනයිද දෙන්නයිද එක්කෙනෙක් අදහස හඳ දෙන්නෙක් අදහස හඳ තියෙන්නේ. ඒ එක්කෙනාගේ අදහස කියන්නේ ශ්‍රාවකයුද වෙන කෙනෙක්ද? ශ්‍රාවකයේ කිය හැක්කේ ශාස්ත්‍රික අදහසද නැද්ද? ශාස්ත්‍රික අදහසකින් තොරව යමක් කියන්නේ ශ්‍රාවකයේද වෙන කෙනෙක්ද? එහෙනම් බලන්න අපි කාගේකට අහන්න ඕනේ කියලා. ඊළඟට අහනවා ප්‍රශ්නයක්. ඔබ වහන්සේගේ දේශනාවට අනුව මම යන මාර්ගයේ නිවැරදි කරගත යුතු බව වටහි. මේ සඳහා මා විසින් ඉදිරියට පුරුදු කළ යුත්තේ මොනවාද? එහෙම හිතුවොත් නම් වැරදි. එහෙනම් මම කියපු දේ අහන්න එපා. මොකද හිතන්න ඕනේ? බුදුරජාන් වහන්සේ කිව්ව දේට අනුව නම් මම යන බව වැරදි බව වැටහෙනවා. ඒ නිසා නිවැරදි ප්‍රතිපදාව මොකද්ද? දැන් මම බුදු කෙනෙක් වෙලා ඈ මම බුදු කෙනෙක්ද? නෑ. මම කිව්වේ මගේ අදහසක්ද? ඔබ එහෙම පිළිගන්න එපා මම කියන එක. ඔබ හිතනවා නම් මේ මනෝමදස්සගේ අදහසක් කියලා. ඔබ මට ගහලා පන්නන්න. මට ටිකට් එකවත් අරන් දෙන්න එපා. එච්චරම අසත්පුරුෂයෙක්. ඔබට හිතෙනවා නම් මම මගේ අදහසක් කිව්වේ කියලා මට ගහලා පන්නන්න. මාව මරලා දාන්න මට ටිකට් එකක් තරම් දෙන්න බෑ. ඇයි මං අසත්පුරුෂයෙක්. මම මගේ අදහසක් කියවන. ඔබට කාට හරි හිතෙනවා නම් එහෙම ආයි මං කියපු එකක්වත් අහන්න එපා. ඔබ කාට හරි පොත්තක් හරි තේරෙනවා නම් එහෙම කිසි විදියකින් ওই මන් දුන්න පොතක්වත් බලන්න එපා. කාට හරි හිතෙනවා නම් පොඩි හරි දෙයකින් හිතෙනවා නම් මම මගේ අදහස කිව්වා කියලා. ඔබ කිසි විදියකින් මට මොන උපකාරයක්වත් කරන්න එපා. මොකද මගේ ඉච්ඡා සත්පුරුෂයෙක්. ඔබට හිතුනොත් බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයක් කියන්නේ කියලා. අන්න ඔබ මගෙන් අහන්න මොකද්ද? ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ? අන්න එතකොට මට ඒක කියන්න මම ශ්‍රාවකයෙක් වෙන්න උත්සාහ කරනවා. තාම නෑ මගෙත් අඩුපාඩු තියෙනවා. මමත් සමහරවට මෝඩකමට සමහර කරුණු කියන්න මොනවා හරි දෙයක් කර තේරුම් කරලා දෙන්න කතා කරනවා. අපි ශ්‍රාවකයෙක් බවටම තව දුරටත් යන්න ඕනේ. අපි ශාස්ත්‍රීය වෙලා හරියන්නේ. අපි මෝඩ වෙලා හරියන්නේ. අපි අවිද්‍යාවෙන් මෝඩකමින් අපි පුහු අදහස් මෙච්චර කාලයක් කිව්වේ. බුදුරු විතරයි විද්‍යාවෙන් සත්‍ය කිව්වේ. අනෝමදස්සි මොනවාරි කියවොත් ඒක සම්පූර්ණයෙන් බොරු. ඒක සම්පූර්ණයෙන් බොරු මතයක්. බොරු අදහසක්. ඒ අනෝමදස්සි තුල තියෙන අවිද්‍යාව. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කියපු දේ කිව්වොත් ඒක සම්පූර්ණයෙන් සත්‍යයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ විද්‍යාවත් එක්ක. ඒක හොඳට මතක තියාගන්න. එහෙම නොවුනොත් අපට වරදිනවා. ඔබ සරණ යන්න බුද්ධං සරණං ගච්ඡාමි. අනුමදස්සි සරණං ගච්ඡාමි වෙන්න එපා. සාරිපුත්තං සරණං ගච්ඡාමි වෙන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ශ්‍රාවක. එහෙනම් අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ආ දැන් එහෙනම් ඒකම තව අධ්‍යයනය කරන්න ඕනේ බුද්ධ වචනේ. දැන් මේකෙදී තව එකක් එනවා. මේ මේ ප්‍රශ්නේ අහපු කෙනාට නුවණක් තියෙනවා. මොකද්ද නුවණ? තමන්ට තේරුණා තමන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේදී ධර්මයේ ඇහෙද්දී විය යුත්තේ මොකද්ද? තමන් වැරදි බව හම්බෙන්න ඕනේ නේ. එහෙනම් මේ ප්‍රශ්නේ අහපු කෙනාට බුදුබණ ඇහිලාද නැද්ද? ඇහිලා. අනිච්ච නැට ඇහිලා නැහැ. දැන් මෙයාට තේරලා තියෙනවා තමන් වැරදි කියලා. බුදුරණවහන්සේ ධර්මයේ ඇහෙනකොට ප්‍රායෝගිකව අහන්නේ මොනවද? තමන් වැරදි කියලා. මෙයාට බුදුබණ ඇහිලා තියෙනවා. දැන් තවදුරටත් මොකද කළ යුත්තේ නේද? බුදුබණ අහන්න ඕනේ. එතකොට නිවැරදි මඟ බුදුබණට අනුව හම්බෙයි. බුදුබණ මහානකොට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව හම්බෙද්දී නිවන් මඟ හම්බ වෙනවා. ඊළඟට අහනවා ගබතර ස්වාමීන් වහන්සේ අප දෙන පින් අනුමෝදන් විය හැකි පරගත පුජීවි പ്രേත කොටසට බව පමණක් අසහාය ඇත මිය ශ්‍රී මුක බුද්ධ දේශනාවක් අනුව නිවැරදිද නිවැරදි ආකාසට්ඨාචාදී වශයෙන් දෙවියන්ට සහ සත් භූතයන්ට පින් අනුමෝදන් කරනවා ඔවුන්ට අනුමෝදන් වේද පින් අනුමෝදන් වන දෙවිවරු අපට පිහිට වෙයිද කරුණාවෙන් පහදා දෙන්න මේක අපි දැන් එක එක මම ඇත්තටම කියන්නේ අපි හැම එකම කෑලි අඳ ගන්නවා කියලා මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ සම්පූර්ණේ පළවෙනි ප්‍රශ්න පළවෙනිට ඇහුවානේ පඩගත් උපජීවී විතරනේ නේද කියලා ඒ විග්‍රහ කරපු දේශවල ඔක්කොම ටික තියෙනවා. මේ අහපු ප්‍රශ්න මේ අහපු සියලු ප්‍රශ්නට උත්තරේ ඒ බුද්ධ දේශනාවේ සම්පූර්ණයෙන් තියෙනවා. අපි කැලලක් විතරයි දන්නේ එකයි වෙන්නේ තියෙන්නේ. අපි කැලලක් විතරක් ඉගෙනගෙන හරියයිද? ඔක්කොම ඉගෙන ගන්නව නෑනේ. පරගත් උපජීවීන් විතරයි ගන්න පින් අනුමෝදන් වෙන්නේ. ඊළඟට අනික් දෙවිවරු ගන්නවා දහනවා දෙවිවරු අපට රැකවන්නේ දෙනවා දහනවා. ඉස්සල්ලාම වහන්නම් ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් අපි ප්‍රායෝගික ප්‍රශ්නය අහනකොට මම මුලින්දලම කිව්වා අපි අවංකව උත්තර දෙන්න ඕනේ. අවංකව. දැන් අපි නූතන විද්‍යාව දිනුකම කියන එක පින්වතුනේ මෝඩකමක්ද ලෝකයේදී නුණකාරකමක්ද? නුණකාරකම නේද ලෝකේ. ඒක වැරදි කියන බුලම කාටද ඉන්නවද? නෑ කාටද? දැන් එහෙම චින්තනයක් තියෙන මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ කියෝදී බලන්න ඊටත් වඩා එහා විග්‍රහයක් අවශ්‍ය වෙන්නේ. ඊට වඩා මෝඩ වුණොත් එයාට දහම අවබෝධ කරගන්න කියන්නේ බැරි වෙයි. මොකද විද්‍යාව කියන්නේ ඇත්තන්නේ. ඊට වඩා එහා හැකියාවක් තියෙනවනේ. අඩුම් බලමු ඒකවත් විශ්වාසෙ තියෙද කියලා. මොකද්ද? විද්‍යාවත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්න කලින් විද්‍යාව ඇත්තන්නේ නේ. දැන් අපි ඇත්ත පිහි ඇත්ත මත පිහිටලාද යමක් කටයුතු කළ යුත්තේ බොරුවක් මත පිහිටලාද? අපි දැන් අපි දන්න විද්‍යාව ඇත්තද නැද්ද? එහෙනම් අපි අඩුම ඒක මතවත් පිළිතුර යමක් කරා යන්න ඕනේ නේද? අඩුම. අපි ඒකටවත් යන්නේ නැතුව ගියොත් තවත් මොකටකමකට? මම අහන ප්‍රශ්නේ පින් අනුමෝදන් වෙන්නේ කොහොමද? මම අහන ප්‍රශ්නේ. පින් අනුමෝදන් වෙන්නේ කොහොමද? දැන් ඔන්න මම පිනක් කරනවා. මම අනුමෝදන් කරනවා. කීරණකින් තව කීරණයකට යනවද? ඒ නැත්තම් මොකක් හරි බන්දේසියක තියලා එයා ළඟට යනවද? කොහොමද වෙන්නේ? ඈ? පින එකෙන් පින අනුමෝදන් වෙනවා කියන එක අන්න හරි. පින අනුමෝදන් වෙන්නේ කොහොමද? කවුරු හරි කරපු එකක් දැකලා මං සතුටු වුණොත් මං පින අනුමෝදන් වුණාද නැද්ද? ඒක එයාගේ කිරණකින් මගේ කිරණට ආවද? නෑනේ. මං අනුමෝදන් වුණා. ඒ ක්‍රමයට හැර වෙන ක්‍රමයක් තියෙනවද? පින අනුමෝදන් වෙන්නේ මේ ප්‍රායෝගික දෙයක් මේ අద్భుත අලුත් නිකම් මේ අර මනක් කල්පන දෙයක් නෙමෙයි මේ ධර්මය. වෙන වෙන ක්‍රමයක් නෑ නේද? එහෙමනේ අනුමෝදන් වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නට උත්තර ටික දැන් ඔන්න සාමාන්‍ය සරලයි. අපි මේ ප්‍රායෝගිකව මේක හිතුවා නම් ඇති සරලයි. අద్භූත දේවල් වලට යන්නේ නැතුව සරලව යුතුවලා නැති. දැන් එහෙනම් බලන්න. එහෙමනේ මේ අනුමෝදන් වෙන්නේ. එතකොට දැන් බුදුරණන් වහන්සේ පෙන්වනවා පරගත්තු ජීවින අනුමෝදන් වෙන්නේ. ඇයි යන අනුමෝදන් යාට විතරක් අනුමෝදන් වෙන්නේ? ආයාලා ගෙදර පිටිකන්නේ ඉන්නවනේ. බලන්න මේ කරනවා. පිටිපස්සෙන් එනවනේ කරේ. ඉතින් පින් කරාම යනකොට වෙන්නේ. සතුටු වෙනවා. අන්න අනුමෝදන් ගෙදර පිළිගන්නේ ලිප ලිපාසේ කකුසියේ අපි පිටිපස්සේ ඒ පෙරේතව පිම්බලාගෙන ඉන්නවා. ඉතින් අපි කරාම මොකද වෙන්නේ? සතුටු වෙලා නෝදා වෙනවා. එච්චරයි. වෙන මොකුත් නැහැ අරුතු දෙයක්. නිකම් මේ අద్භූත දෙයක් නෙමෙයි. මේ මේ ප්‍රායෝගික මේ සාමාන්‍ය අපි අඩුම විද්‍යාවකවත් කියලා බලන්න ඕනේ. අඩුම. ධර්මයට එන්න කලින්. මේක මේ සරල දෙයක්. එතකොට එහෙනම් මැරිච් දැන් ඒක බුදු දේශනා විස්තරේ තියෙන නෑ මම මේ ඔබට සාමාන්‍ය සරල විග්‍රහ කරන්නේ මැරිච් කෙනා තිරිසනෙක් වුණොත් පින අනුමෝදන් වෙනවද නැද්ද උත්තර දෙන්න නෑ මැරිච් කෙනා නිරේ ගියොත් මැරිච් කෙනා දිවි ලෝකෙ ගියොත් කොහොමද ඉන්නේ ඈ හැබැයි මම ඒක පස්සේ පැහැදිලි කරන්න බුදුරණවහන්සේ එතනක් කියන්නේ නැහැ කියලා. මම ඒක පස්සේ පැහැදිලි කරන්න. මැරිච්ච කෙනා මනුස්ස ලෝකෙ ගියොත් බෑනේ. මොකද දැන් අපි දන්නවද අපි කලින් ජීවිතේ මැරිච්ච කට්ටිය පින් අනුමෝදන් අපි දන්නවද? නෑනේ. අනුමෝදන් වෙන්නේ. එහෙනම් ඔන්න ඒකට අනුමෝදන් වෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඊට පස්සේ පෙරේත ලෝකෙ හැමෝම නෑ. එහෙනම් අනික් කට්ටිය අනුමෝදන් වෙන්නේ නෑ. අනුමෝදන් වෙන්නේ ඒ කට්ටිය විතරයි. ක්‍රමේ දන්නවනේ. අඩුම දිව්‍ය ලෝකයේ ආයුෂ කීයද? බුදුරණවහන්සේ කිව්ව විදිහට අනුව මම දන්නේ නැත්නම් 50යි. ඒ කියන්නේ අවුරුදු 50 කියන්නේ අපට එක දවසයි. අපි මැරිච්ච එක්කෙනා අපි මැරිච්ච එක්කෙනා කියන්නේ අපි ඥාතිය මරනවා කියමුකෝ. දිව්‍ය ලෝකේ යනවා. අපි දැන් පින කරන්නේ අපි දානයක් දෙන්නේ දවස් කීයෙන්ද? 7න්, 3 මාසෙන්, අවුරුද්දෙන්. දැන් එයා කොහෙද ගියේ? දැන් එයාට දැන් කොච්චර කාලයක් ගිහිල්ලාද? දිව්‍ය ලෝකයේ කෙනාට තපසක් කොහෙද? අඩුම පල්ලෙහාම දිව්‍ය ලෝකේ ආවිස අවුරුදු අපේ අවුරුදු 50 කියන්නේ එක දවසයි. දැන් එයාට කොච්චර කාලයක් ගිහිලාද මැරිලා? ඒ කියන්නේ 50න් එකක්වත් තව නෑ නේද? ඈ මෙහි එයිද යාලා? දැන් බලාගෙන ඉන්නවද අපච්චි ඒ අර කට්ටිය පින් කරනවා කියලා මේ තව මේ දැන් අපි අපි පොඩ්ඩක් හිතන්නකො සරල උදාහරණයක් අපි ගමනක් ගිහිල්ලා ගිය ගමන් අපි හිතමු ඔයාලා මම මම මම ප්‍රායෝගිකව කියන්න මම දැන් අනිද්දා ලංකාවට ගියාම මම නිදාගන්නේද දවසක් විතර වෙහෙස හරිද නැත්තම් ගිහිල්ලා බැස්ස ගමන් බණ කියන්නේ ඇයිද ඈ මොකක් කරයිද බණ ඒ සරණ කොට නිදා ගන්න ඕනේ දවස් දෙකක්වත් දැන් පරිච්ඡ එක්කම දැන් අවුරුද්දයිනේ නඩලා දෙකයිනේ දැන් එයාට මේ දවස් කීයද පහළම දීරෝකේ කෙනාට තම් දවසක් ගිහිල්ලා නැහනේ අඩුම මේ දවසින් භාගයක් දවසින් කාලා දවසින් හරි කකුම අපි අපි ගැන බලන් දෙනවද ඈ අපි ගැන බලන් දෙනවද යාලා නෑ නේ ඇයි අපි මේ මේ ප්‍රායෝගිකව හිතන්නේ නැත්තේ මේක මේ අద్భుත ධර්මද නිකම් නිකම් හැදහිල්ලකින් යන්නේ නැද්ද ප්‍රායෝගික මේ අඩුම දිවි ලෝකේ ආයුෂ අඩුම දිවි ලෝකේ අපි මේ දීකන් දෙනකොට යාලා කොහෙද එයාලා මේ ගිහිල්ලා තම මේ පුංචි සෙනෙයයි. අපි පැත්ත බලනවද? තව උදාහරණයක් තියෙනවා මේ කුමාර කස්සප සානසේක කියන්නේ. මේ මට මතක සූත්‍ර මතක නෑ හරියටම. දිගිනකයි තියෙන්නේ. අසූචි වලකින් ගොඩට ආවොත් කවුරු හරි එයා ආයසනයක් අසූචි වලට පයින්නවද නැත්නම් පැත්ත බලනවද බලන්නේ නැද්ද? දෙවිවරුන්ට මනුස්ස ලෝකේ අසූචි වලලු. දෙවිවරුන්ට මනුස්ස ලෝකේ අසුචි වලලු. එතකොට මොකක් වෙයිද? ඒතර බුදුරණවහන්සේ කිව්ව එක ඇත්තද පුරුද්ද? දැන් මම බුදුරණවහන්සේ කිව්ව කාරණා මම කියන්නේ බුදුරණවහන්සේ විලෝකිය තම මුතගෙන ඉන්නේ නැහැ කියනවා. ඒක මම මිචිල් දුන්නේ. බුදුරණවහන්සේ කිව්ව ඇත්තද පුරුද්ද? ඇත්ත නේද? බලන්න බුදුරණවහන්සේගේ ධර්මයේ සත්‍යය අපි අර අద్భుත දේවල් කියන්නේ. බුදුරණවහන්සේගේ බුදුරණවහන්සේ දරතර හැම එකක්ම ප්‍රායෝගිකද නැද්ද? හැම එකක්ම ප්‍රායෝගිකයි. මුචින ප්‍රායෝගික ධර්මයක්ද? අපි යන්නේ අන්දේ වගේ අරයා කියනවා මෙයා කියනවා කියලා කියන එක පිළිඅරගෙන ඉන්නවා. හිතන්නේ මේ සරල සරල හිතන විදිය. එතකොට ඔන්න ඒ කට්ටිය කියන අනුමෝදන් වෙන්නේ. එතකොට දෙවියන්ට පින් හරි ඒක පැහැදිලි කරගන්න. ඔබ අහලා තියෙනවා ඉතින් දේශනාවෙ තියෙනවා සත් දෙවිඳු වඳිනවා මාතරිය අහනවා කාටද වඳින්නේ කියලා නේ. අනුස්සලෝකේ ගුණවත් මිනිස්සුන්ට. ඒතර දෙවුරු කිට්ටු වෙන්නේ කවුරු ළඟටද? ගුණවත් අය ළඟට නේ. අනිත් අය ළඟට කිට්ටු වෙනවද? අපේ ඥාතියන් මෙරලා ගිහිල්ලා එනවද අපි පස්සේ? දිව්‍ය ලෝක ගිහිල්ලා? නැහැ. ගුණවත් නම් එයා ළඟට කිට්ටු වෙනවා. එච්චරයි වෙන්නේ. ඊළඟට දෙවියොන්ට අපි පින හිඟා ගන්න ඕනද? නෑ නේද? මම උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න ඔබ වේදිකාවක නැගලා වේදිකාවකට ඊළඟට වටේම ඉන්නවා විශාල ප්‍රභු අය. අපි හිතමු යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති, ජනාධිපති ඔක්කොම ඉන්නවා. මම ඒ යුද හමුදාපතිගේ ගුණ කියනවා, කියනවා, සතුටු කරනවා. ඊළඟට ගුවන් හමුදාපතිගේ ගුණ කියනවා, සතුටු කරනවා. එයාලා අපි ගැන පොඩ්ඩක් එහෙම කියද්දී ආරක්ෂා කරන්න හිතයිද නැද්ද? ඈ හිතනවා නේද? ඉතින් අපි අර දෙවිවරුන්ගේ නම්බුත් කියලා කතා කරනකොට එයාලා මොනවද හිතයිද? අන්න සතුටු වෙනවා නේද? අපි පොඩ්ඩක් ආරක්ෂා කරන්න හිතන මේ ප්‍රායෝගිකව හිතන්න. අద్භූත දෙයක් නෙමෙයි. අපි මේ අద్භූතව කල්පනා කරන්න ඕනේ නෑ. ඔක්කොම ප්‍රායෝගිකව හිතන්න. එච්චරයි. මේ හැම එකක්ම බුදුරණාහි කිව්වේ නුවන්ට නේද? වෙන අద్භූත දෙයක් කිව්වේ නෑ. එහෙනම් ඔන්න දෙවියෝ පින් ගන්නට දැන් දෙවියෝ නේද? දෙවියෝ පින් ගන්නවා. එතකොට පින් අනුමෝදන් රැකගන්න තියෙනවා නම් නේ ඒ විදිහට අපි දෙවරු රැක ගන්නවා. හැබැයි අපි ගුණේ වැඩි නම් මොකද වෙන්නේ? අපි දිහා බලාගෙනම ඉන්නේ. කර්මයක් තිබ්බොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ගුණේ වැඩි නම් අන්න ආයෙ මතක් කරන්න ඕනේද? අනේ සද්දෙවිදු මාව රකින්න කියනවද? නෑ. සද්දෙවිදු ඵල කිව්වත් සද්දෙවිදු වල රකින්නවා. මම මම පැත්තට එන්න එපා අම්ම ඵලයන් කිව්ව සද්දෙවිදුට ඇවිල්ලා රකින්නවා. ඇයි? ගුණේට. ඔබ අහලා තියෙනවද? මහාකර්ෂ මහරහතන් වහන්සේ පින්දපාත යනකොට සගදෙවිලු එයාගේ භාර්යාවයි ඉංගන්නේගේ වේශයක් මවාගෙන දාන දෙනවා. පන්නනවා. ඒත් එනවද නැද්ද? එනවා. ඇයි? ගුණේට. එහෙනම් අපිට එන්නකෝ මං රකින්නකෝ සගදෙවිලු එන්නකෝ වස ධනවසක එන්නකෝ මං රකින්නකෝ හරියයිද? නෑ. අපි මොකක් කරොත් සතියේද? අපේ ගුණේ වැඩනොත් ජනවසලු ඵල මම පැත්තට එන්න එපා කිව්වත් එනවද නැද්ද? එනවා. නැත්තම් එන්නේ නෑ. මේ ප්‍රායෝගික දෙයක්. අద్భుත දෙයක් නෙමෙයි. අద్భుත හිතන්න එපා. සරලයි. සරලයි ගැඹුරුයි. ඒ නිසා සරලව ගැඹුරුව හිතන්න. ගරු ස්වාමීන් වහන්සේ මං කියන වැරදි නම් කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයට අනුව මොන හරි වැරද්දක් තිබුණොත් ඒක මොකද්ද කියලා කියන්නේ. සංඛාර හටගන්නේ ඇස රූපී චක්ක විඥාන නිසාද ඇස රූපී චක්ක විඥාන නිසා පස්ස සෑදී ඉන්පසු වේදනා හටගන්න උපාදාන සෑදීම නිවැරදි නමුත් පටිච්චසමුප්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් කරුණාමී පහදලා දෙනවා. එතකොට දැන් අපි සංඛාර ඉගෙන ගන්නකොට අපි බුදුරණවහන්සේගේ තියෙන සංඛාර විස්තරයට යන්න ඕනේ නේ. පටිසමුප්පාද විතරද විග්‍රහ කරන්නේ. තව විග්‍රහ කරනවනේ. පටිසමුප්පාද අවිද්‍යාපත්‍ය සංඛාර කියනවා පංච පාස්කන්ධ සංඛාර කියනවා ඊළඟට කාය වචී චිත්ත සංඛාර කියනවා කොච්චර විග්‍රහයක් තියෙනවා. ඔක්කොම ඉගෙන ගන්න වෙනවනේ. සංඛාර සවිස්තරව තියෙන්නේ කජ්ජනී සූත්‍රයේ. කජ්ජනීය සංයුතනේ පය තුනේ. සංඛාරේ මොකක්ද අහනවා? රූපං රූපත්ථයි සංගතං අபிසංකරොන්ති इति වේදනං වේදනත්ථයි සංගතං අபிසංකරොන්ති इति සංඤං සංඤත්ථයි සංගතං අபிසංකරොන්ති इति සංඛාරාණං සංඛාරත්ථයි සංකරං සංගතං අபிසංකරොන්ති इति විඥානං විඥාන විඥානත්ථයි සංගතං අபிසංකරොන්ති इति සංඛාරාති උච්චති සංස්කාර කියනවා රූපය රූපය පිරිස විශේෂයෙන් සකස් කරනවා වේදනාව වේදනාව පිණිස සකස් කරනවා සංඥාව සංඥාව පිණිස සකස් කරනවා සංඛාර සංඛාරයක් පිණිස සකස් කරනවා විඥාන විඥානයක් පිණිස සකස් කරනවා කියන අදහසින් සංඛාරල් කියනවා ඔන්න සංඛාර ගැන කජ්ජනේ සූත්‍රය තියෙනවා දැන් අපිට අපට ධර්මයේ ඉගෙන ගනිද්දී හම්බෙන්න ඕනත් ඉගෙන ගත්ත දේ තේරෙන එකද යෝනිසමනසිකාරය කරන එකද යෝනිසමනසිකාරය නේද දැන් එහෙනම් අපට යෝනිසමනසිකාරය කරන්නේ හම්බෙන්න ඕනත් තව විග්‍රහ තියෙනවා සංඛාර ගැන ඔන්න පටිසමුපාදයේදී තව විග්‍රහයක් තියෙනවා. පරිමාසන සූත්‍රයේ තව විග්‍රහයක් තියෙනවා. ඊළඟට කාය වචී චිත්ත සංකාරක තව විස්තරයක් තියෙනවා. එක එක විස්තර තියෙනවා. දැන් එක එක විස්තර දුන්නේ අපට ප්‍රහේලිකාව පුරවලා ප්‍රහේලිකාව සම්පූර්ණ කරගන්නද නැත්නම් බුදුරණවහන්සේ යොන්සමනසිකාරය කරන්නද? නමුත් අපි ප්‍රහේලිකාවන් සම්පූර්ණ කරගන්න හදන්නේ. අරක මෙහෙම නම් මේක මෙතෙන්ද ගැලපෙනවා. හරි මේක මෙතෙන්ද ගැලපෙනවා. මේක මෙහෙමයි කියලා අර ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න හදනවා. ධර්මයේ මොකටද? යෝනිසෝ මානසිකාරය උපද්දවා ගන්න. ඒක අපට අමතක වෙනවනේ බණහනකොට. බණහනකොට හරියට අමතක වෙන්නේ තමයි මොකද්ද? ඒක තේරෙන්නේ නෙමෙයි යෝනිසෝ යෝනිසෝ මානසිකාරය උපදින්න වෙයි යෝනිසෝ කියන එක අමතක වෙනවා. කොහොම හරි මන් දන්න කැලලකින් ගලප ගන්න නම් හරිය අපි කැමතියි. එහෙනම් සංඛාර පිළිබඳව තව සවිස්තර විග්‍රහ අපි ඉගෙන ගන්න ඕන. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ ශනික සිතුවිල්ල පංචපාස්කන්ධය නම් ස්කන්ධයන්ගේ විදීම ජරා මරණ නොවේද ජරා මරණ ප්‍රත්‍යයෙන් ಜಾති ජාතිය ප්‍රත්‍යයෙන් භව බලපත්‍යයෙන් උපාදානිය ආදී වශයෙන් පටිසමුපාදයේ පහළ සිට ඉහළට සලකා බලද්දී පංචපාස්කන්ධයට නොසිතුවිල්ල සමුදය අවිද්‍යාව බව හමු වෙයි හේතුඵල ක්‍රියාදාමයේ මිස මා විසින් කරන දෙයක් නොවන බව පෙනේ මේ නිවැරදි කරුණාවෙන් පහදා දෙන්න. මේකට උත්තරේ වුණත් මගේ අදහසද පුතුන් වහන්සේගේ අදහසද? එහෙනම් බලමු බුදුරණාහික අදහසෙන්. මම මේ කියපු කරුණු තැනදී කොතන හරි මම කියුණා කියුවද ෂණිකව පංචපාස්කන්ධ හට ගන්නවා කියලා ෂණික වචනයක් මම කිව්වද? කොතන හරි මම ෂණික වචනයක් කිව්වද? නෑ නේ. බලන්න කොහේරි කිව්වද කියලා ෂණිකව පංචපාස්කන්ධ හට ගන්නවා කියලා මම කිව්වද කියලා. එහෙම කිව්වනම් මම දැන් නිවැරදි කරනවා. එහෙම කිව්වේ මගේ තියෙන මෝඩකමට. එහෙම කිව්වනම් මම දැන් නිවැරදි කරනවා. ෂණික පංචපාස්කන්ධය කියලා මම කිව්වනම්. එතකොට ෂණික සිතුවිල්ල පංචපාස් මොක මං කියමේලෙම වර්තමාන ප්‍රායෝගික වචන දුන්නේ මං හැම වෙලෙම දුන්නේ වර්තමාන ප්‍රායෝගික කියලා දුන්න මිස ෂණික කියන වචනේ මං දුන්නේ ඒක හොඳට මම මොකද හැම වෙලෙම අපි කැමති දෙයක් තියෙනවා අපට නොතේරෙන කාරණාව අපි තේරෙන දෙයකින් දාගන්න. දැන් උදාහරණ දෙන්නම්කෝ. දැන් මේක වටාර්ථ කියලා පිසුදු සුදු දරුවෙකුට නැත්නම් අපේ ගන්න දරුවෙකුට දැක්කොත් එහෙම එයා මේක තේරුම් ගන්න යන්නේ නැද්ද? එයා දන්න මොකක් හරි කෑල්ලක් දාලා මේක Taman දන්න කෝණින් කෑල්ල උණු හරි වින් කර කර ඒක තේරුම් ගන්න මේ කියන්නේ නැද්ද? ඒක මනුස්සයාගේ ලක්ෂණයද නැද්ද? අපේත් ලක්ෂණය ඒක. අපි දන්න කෑල්ලක් දාලා මොකද තේරුම් ගන්න යන්නේ? බුදුබණ. අපි දන්න කෑල්ලක් දාලා බුදුබණ තේරුම් ගන්න යනවා. ඒකයි ප්‍රශ්නේ. එතකොට එහෙනම් ඔන්න ක්ෂණික කියන කතාවක් මම කිව්වේ නෑ. කිව්වනම් මගේ මෝඩකමෙන් කිව්වේ මම ඒකට සමාව ඉල්ලනවා. ක්ෂණික සිතුවිල්ල පංචපාස්කන්ධය නම් ස්කන්ධයන්ගේ විදීම ජරා මරණ නොවේ. ඒතකොට ප්‍රශ්නේ දැන් වැරදිද හරිද? එහෙම දැන් මම කිව්වේ නෑනේ. බුදු දේශනාවෙන් නම් ප්‍රශ්නේ වැරදිනේ. එහෙනම් ස්කන්ධයන්ගේ විදීම ජරා මරණ නොවේද? එතකොට ක්ෂණික කතාව තියෙනවනේ. එතකොට මම මේක පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. බුදුතම් මේක ප්‍රශ්නයක් වෙනවනේ මොකද්ද මේ කියන්නේ කියලා. බුදුරණවහන්සේගේ ධර්මයේ අපි මේ කාරණාම ගම්මකෝ පටිච්චසමුප්පාදයේ මේ විග්‍රහ වෙන්නේ නේ. ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ විග්‍රහ කරනවා. මේ මේක විග්‍රහ කරනකොට හොඳට මතක තියාගන්න තව කාරණාවක්. ජරා මරණය හරියටම සත්‍ය වශයෙන් තේරෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. ඒක සම්මාදිට්ඨි සූත්‍රය ඥාන සූත්‍රය පැහැදිලි කරනවා. අපට ජරා මරණ අපිට තේරුණා නම් අපිට දැන් මොකද වෙලා තියෙන්නේ? සෝතාපන්න වෙලා නැහැනේ අපි නේ. එහෙනම් අපි තේරුම් ගත්තේ බුදුරණවහන්සේ කිව්ව එකද අපි දන්න එකක්ද? අපි දන්න එකක් නේ. ආ එහෙනම් ඔන්න ඒක හොඳට මතක තියාගන්න. බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ජරා මරණ නිරෝධ ඥානං නියෝධගාමී පටිපදා ඥානං මෙන්න මේ සත්‍ය ඇති වෙච්ච කෙනාට කියනවා සෝතාපන්නයි කියලා. හැබැයි දැන් අපි ජරා මරණේ දන්නවද නැද්ද? එහෙනම් අපි සෝතාපන්නද? නෑ. එහෙනම් අපි දන්න එක හරිද වැරදිද? අපි දන්නේ බුදුරණන් වහන්සේ කිව්ව එකද නැති එකද? අපි දන්නේ අපට තේරෙන එකක් නේද? අපි බලමු බුදුරණන් වහන්සේ කිව්ව එක. ජරා මරණයට ප්‍රත්‍ය ජාතිය කියනවා. හොඳද? ජාතිය ඇති තැන ජරා මරණ ඇත. ඔන්න ඒ ආරණියයි. දැන් මේ ඔබට මම මුලින්ම පැහැදිලි කරා භාෂාව වැදගත්ද නැද්ද ධර්ම ඉගෙන ගන්න? වැදගත් නේ? ඒක හොඳට දැන් තේරෙනවනේ නේ? ආරණියයි විග්‍රහ කරනවා මෙය ඇති කල්ලි මෙය ඇත මෙය ඇතිවීමෙන් මෙය උපදී. මේ නැති කල්ලි මේ නැත මේ නැතිවීම මේ නූපදී. ඔන්න අරණ්‍ය විග්‍රහ කරනවා. ඔන්න දාන්න කියනවා ගලපන්න කියනවා. මෙය කියන්නේ මෙය ಜಾති ඇති තැන. මෙය නම් වූ ಜಾති ඇති තැන. මෙය නම් වූ ජරා මරණ නැත. මේ නම් වූ ಜಾති නැති තැන මේ නම් වූ ජරා මරණ නැත. දැන් මෙතන විග්‍රහ කරේ මෙය ಜಾතිය මෙය මෙය ಜಾතිය ඒ ජරා මරණ කිව්වේ නෑනේ. එහෙම කිව්වද? මේ જાතිය නිසා ඒ ජරා මරණ කියලා කිව්වද මේ જાතිය නිසා මේ ජරා මරණ කිව්වද බුදුරණවහන්සේ කිව්වේ කොහොමද බලන්න ඕනත් ඈ අපට තේරෙන එක නෙමෙයි බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද මේ જાතිය නිසා මේ ජරා මරණ සරල උදාහරණයක් කියනවා සරල උදාහරණ මේක තේරුම් ගන්න ගන්න මගෙත් මොඩකමට මම උදාහරණ කියනවා ඒ වෙලාවේ උදාහරණ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා දෙන කියලා දෙන නෙමෙයි මේකට තල්ලු කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ මහා සාගරය නම් මහා සාගරයට වෙරළක් තියෙනවා. නියම වෙරළක් තියෙනවා නේ. වෙරළට යන්න මම තල්ලු කරන්නේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි මගේ පුහු මෝඩකමින් කියන උදාහරණ. මමගේ පුහු මෝඩකමින් කියන උදාහරණම කියන්නේ වෙරළට මම තල්ලු කරනවා ඔබලට බුදුරණවහන්සේගේ ධර්මයේ බලන්න කියලා. ඒ තමයි තමයි වීදුරුවනේ තියෙන්නේ. මේ වීදුරුව නිෂ්පාදනය වෙන්නේ සිලිකා වැලියේ වැලි වලින් විදුරු නිෂ්පාදනය ඔබ නිෂ්පාදනාගාරයකට යන්න නිෂ්පාදනාගාරයකට ගිහිල්ලා පිටුම සරලව නිෂ්පාදනාගාරේ මේ මේ පැත්තෙන් වෙලි තියෙනවා මේ පැත්තෙන් විදුරු තියෙනවා කියලා. ඔන්න නිෂ්පාදනය කරන්න වැල ටික දානවා. ඊළඟට විදුරු එනවා. ඔන්න හිතන්න එක සරල උදාහරණයක්. මේ පැත්තෙන් වැලි ටික දානවා මේ පැත්තෙන් විදුරු එනවා. එතකොට ඔබට වැලි පැත්තට ගියාම වැලි කියන එක මේකනේ. විදුරුව මේකද ඒකද? වැලි පැත්තට ගියාම වැලි දැන් මේකනේ මෙතනනේ වැලි තියෙන්නේ. වීදුරුව මෙතන දෙතනද තියෙන්නේ. එතන. වීදුරුව පැත්තට ගියාම වීදුරුව මෙතනනේ වැලි අතනනේ. මැද හිටියොත් ඔන්න පොඩ්ඩක් මෙතනයි මෙතනම කියලා පොඩ්ඩක් හිතනවනේ මැද හිටියොත්. මැද හිටියාම අපි දැන් ඔන්න වැලි ටිකක් දානවා. හොඳද? ඊට පස්සේ වීදුරුව එනවා. ඊට පස්සේ වැලි ටිකක් දානවා. ඊට පස්සේ වීදුරුව එනවා. මේ වැලි ටික දාලා ඒ වැලි ටික වීදුරුව හැදෙනවා. දැන් වැලි ටිකක් දානවා. මේ වැලි ටිකෙන්ද මේ වීදුරුව හැදුනේ. කලින් වැලි ටිකෙන් නේ. මේ වැලි ටිකෙන් නෙමෙයිනේ. එතකොට අපට හම්බ වෙනවද මේ වැලි නිසා මේ වීදුරුව කියලා කොයි වෙලෙකවත් හම්බෙනවද? මේ වැලි නිසා මේ වීදුරුව කියලා අපට කොයි වෙලෙකවත් හම්බෙනවද? බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ මේ જાති නිසා මේ ජරා මරණ කියලා. දැන් හිතන්න කොච්චර තියනවද? බුදුරණවහන්සේ පරිසම්පාද කියන්නේ මොකක්ද දන්නවද? මේ જાතිය නිසා මේ ජරා මරණය. දැන් මේ පුතඥන මට්ටමින් අපිට මේ සරල උදාහරණෙන් අපට කවදාවත් හම්බෙනවද මේ වැලි නිසා මේ විදුරුවක්. මේ වැලි ටික වැය වෙච්ච නිසා නේද විදුරුව ආවේ. එතකොට ඒ වැලි ටික වැය වෙච්ච නිසා මේ විදුරුවනේ. මේ වැලි ටික වැය වෙන නිසා ඒ විදුරුවනේ. කවදාවත් මේ වැලි නිසා මේ විදුරුවක් හම්බෙනවද? බුදුරණවහන්සේ ධර්මයේ තියෙන්නේ මේ જાතිය නිසා මේ ජරා මරණ කියලා. බුදුරණවහන්සේ පොඩ්ඩක් භාෂාව වැරදිලා පොඩ්ඩක් එහෙම වුණාද දන්නේ නැහැ නේ. ඒ කියන්නේ චුට්ටක් බුදුරණවහන්සේට එච්චර තේරෙන්නේ නැති නිසා පොඩ්ඩක් වැරදිලා පොඩි භාෂාව පොඩ්ඩක් එහෙම වෙලා මේක එහෙම වුණාද දන්නේ නැහැ නේ. වෙන්න බැරි වැඩක් නේ මේක. කොහොමද වෙන්නේ? වෙන්න බැරි වැඩක් නෙමෙයිද? වෙන්න බැරි වැඩක්. වෙන්න බැරි කාටද? අපි මෝඩකමට. බුදුරණවහන්සේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවටනේ. දැන් අපිට හිතන්නේ කොච්චර තියනවද නේ? දැන් ඔබට ධර්මය අහුනහම තේරුණාද යෝනිසෝ මනසිකාර කියන්නේ මොකක් හමුණාද? ඈ දැන් ඔබට ජාතිපත්‍යෙන් ජරාමරණ තේරුණාද? මේ ජාති අතීතන මේ ජරාමරණ කියන එක ඔබට තේරුණාද? මට නම් තේරුන්නේ තාම. තේරුණාද? හැබැයි අපිට හිතන්න එකක් නැද්ද? ගොඩක් දිනෝ හිතන්නේ මේ ජාති නිසා මේ ජරාමරණ ඉන්නේ කොහොමද කියලා. ඉතින් අපි හොඳට දැන් අර මං කිව්වේ ප්ලේන් එකක් බලන්න කොච්චර අවධානයක් තියෙනවද නේද නේ ගානක් හදන්න ලොකු අවධානයක්. මේ ලෝකෝත්තර මාර්ගයට යන්න පුළුවන් නේ ලොකු අවධානයක් නේද? කොච්චර අවධානයක් ඕනද නේ ලෝකෝත්තර මාර්ගයට යන්න? මේ මේ කියලා තියෙන ඇත්ත මේ පුතඥයේ කරුණක්ද මේ? ඈ මොඩේ කියපු කරුණාවක්ද මේ? අඩුපාඩු සහිත කියපු කාරණාවක්ද? එහෙනම් බලන්න ධර්මයේ ස්වාක්ඛාතයි කියලා මාර්ගයට වැසගන්න එක ලේසිද අමාරුද? බුදුරන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගන්න එක ලේසිද අමාරුද? කොච්චර අමාරුද? ඒනි ශ්‍රද්ධාව තිබ්බොත් විතරනේ අපි දන්න අපේ මෝඩකම කොකසට ගිල්ලවන්නේ නැත්තේ. ශ්‍රද්ධාව තිබ්බොත් විතරයි නේද අපේ ගෝංකම කොකසට දාන්නේ නැත්තේ. නැත්නම් අපේ ගෝංකම කොකසට දාලා අපි තීරණ කියලා ගන්න නැද්ද? අපි තීරණ කියලා ගන්නේ ඇයි? අනේ බුදුරන් වහන්සේට තීරිච්ච නැති නිසානේ. ඇයි බුදුරන් වහන්සේ තීරිච්ච නැති නිසා අපි අපි දන්න කැලලක් එකට දැම්මනේ තේරුම් ගන්න. බුදුරන් වහන්සේට තීරිච්ච නැති නිසා අපි දන්න කැලලක් එකට අපි දාගත්ත තේරුම් ගන්න. නැත්නම් විද්‍යාවේ තියෙන එක ඒකට දාගත්ත තේරුම් ගන්න බුදුරණවහන්සේට තේරෙන්නේ නැති නිසා. ශ්‍රද්ධාව නෑ. ඔන්න මම මේ අහ ප්‍රශ්නෙට පුංචි උත්තරයක් දුන්නේ. ඔබට ඔය ගැන අහන්න ඕන නම් ඔබ පටිච්චසම්පාද ඉගෙන ගන්න. නිදාන සංයුත්තේම තියෙනවා සංයුත්ත නිකායේ දෙකේ මම මේ පිළිබඳ විග්‍රහ කරපු ටිකක් තියෙනවා. පටිච්චසම්පාද පිළිබඳ දේශනා මම හිතන්නේ 30ක් 40ක් විතර තියෙනවා. ඒ කියන්නේ පැය දෙකේ විතර ඒවා. ඔබට YouTube එකෙන් Facebook එකෙන් අහන්න පුළුවන්. ඊළඟට මම ජීවත් වෙලා හිටියොත් දැනට මම කරගෙන යනවා සියලු බුද්ධ වචන මුල ඉඳලා තියෙන විදියට ඔක්කොම විග්‍රහ කරන්න. දැන් බුද්ධ වචන 100ක් නම් 101ක් විතර මම කරලා ඉවරයි. 101කුත් කියන්නේ 0.1ක් විතර කරලා ඉවරයි. දශම දශමයේ 0.01ක් විතර කරලා ඉවරයි. තව අවුරුදු මට 40ක් 50ක් වගේ යනකොට මේ කරගෙන යන වැඩ පිළිවෙලට මම ජීවත් වුණොත් අවුරුදු 70ක් වගේ තව මට ගියොත් ඔක්කොම ටික ඒ තියෙන විදියට කරලා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අයට පහසු පිණිස මම ඒ බුද්ධ වචනේ විග්‍රහ කරන්න පටන් ගත්තා. ඒක ඔබට විතරනේ මටත් පහසුවක්. මමත් දැන් කියලා දෙනකොට මටත් ප්‍රශ්නයක් එනවනේ. ඒද මම මගේ මෝඩකමට මම කරේ කිව්වොත් එහෙම. එතකොට ඔබට පුළුවන් ඔබ ඉගෙන ගන්න කෙනෙක්ට මගේ මෝඩකම පිළිලා දෙන්න. බැයිද? මගේ මෝඩකම මම මොකක් කරේ කිව්වොත් එහෙම මගේ අදහසක් දැම්මොත් ඔබට පුළුවන් මගේ මෝඩකම පෙන්වා දෙන්න. එතකොට මගේ සක්කාය දිට්ඨිය දුර වෙනවා. ඔබේ සක්කාය දිට්ඨිය දුර වෙනවා. දෙපැත්තට මේක උපකාරයක් වෙනවා. ධර්ම දේශනාව විමුක්තයි. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට අවුරුදු 50ක් හෝ 70ක් තව යාවි ඔක්කොම ටික කියලා දෙන්න. හැබැයි දැන් ටික ටික කියලා දීලා තියෙනවා. ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. ඔබටත් අදින්න ගන්න පුළුවන්. පොත්වල තියෙනවා. පොත්වල තියෙන ටික අදින්න පොත්වල තියෙනවා. සූත්‍ර පිටකේ ඒ පොත්වල තියෙනවා. ඒක අදින්න කරන්න පුළුවන්. දැනට දේශනා 700ක් විතර කරලා තියෙනවා 600ක් 700ක් විතර ඒ වගේ ටික ටික තියෙනවා ඉතින් ඉස්සලා ඒ ටික ඉගෙන ගන්න කලින් තියෙන ටික ඉගෙනගෙන ඉන්න ඕනේ නේද සිතනේ පරිවර්තනය කියන්නේ මේක තියෙන එක දැන් වචනේ වචනේ එකපාරට මේක වචනකින් වචනකින් කෙලින් පරිවර්තනය කරන්න බෑ අමාරුයි අපි මේකේ තියෙන එක විස්තර වශයෙන් දැන් මේ කතා කරන්නේ දැන් මේ කතා කරපු එක මේ භාෂාවෙන් සම්පූර්ණ පරිවර්තනය කරන්නේ නෙමෙයි මේක විස්තර හැම පැත්තම බලුවා අන්න ඒ විදිහට බලනවා මේකේ තියෙන එක එතකොට මට මගේ මෝඩකමත් හම්බ වෙනවා එතකොට ඒක මටත් ලොකු භාගයක් ඒ ඉතින් මටත් මග හම්බුනවනේ. ඒ නිසා හැමෝටම ඇයි අපි ඔක්කොම දැන් මම බුදු කෙනෙක් නෙමෙයිනේ. දැන් මම ඉතින් මම පර්ත් ඇවිදලා මගේ මම අවබෝධ කරගත් දෙයක් මේ කියන්නේ. මම අවබෝධ කරගත් දෙයක් කියනවා මම හරි මොඩේ. මම මේ කතා කරන්නේ මම මේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ හැටියට බලපු ටික. ඔබටත් මේ බලන්න කියලා කියන්නේ. ඉතින් අපි ඔක්කොම එක මොඩියයි නේද? අපි ඔක්කොම ශ්‍රාවකයෝ. මම මේ අලුත් කෙනෙක් නෙමෙයි. මමත් ඒ වගේම සසර යන අවිද්‍යාව සහගත මෝඩ පුජ්‍යලී. හැබැයි මම පොඩ්ඩක් මේ මම මට විශ්වාසයක් තියෙනවා බුදුරණවහන්සේ කිව්වේ ඇත්තයි කියලා. ඒ නිසා මම අර මේ අර අනිත් අයගේ දේවල් වලට මම කැමති නෑ. මම කැමති මේ මේ මේ බුද්ධ වචනේ තියෙන එකට විතරයි. කවුරු හරි පෙන්නුවොත් බුද්ධ වචනේ මම කියපු කාරණා මම කියපු එකත් එක්ක වැරදි කියලා මම වැඳලා පිළිගන්න කැමති. මොකද මම විතර මෝඩ වැඩක් කරලා තියෙනවනේ බුදුරණවහන්සේ කිව්ව දෙයට වෙනස් තව එක්කෙනෙක් කියලානේ. ඒ නිසා මම පොඩි ශ්‍රද්ධාවක් තියෙනවා උත්සාහ කරනවා ඒක විතරක් විග්‍රහ කරගන්න. අනිත් ඒවා ගන්න නැතුව. මේක ඉතින් ඔබට මට ඔක්කොම මේක උපකාරයක් නමුත් මම මම මම පිළිගන්නේ මේ ලෝකෙ බුදු එක නයි කියලා. මම පිළිගන්නේ මේ ලෝකේ ශාස්ත්‍රෝම එක නයි කියලා. මම පිළිගන්නේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරණන් වහන්සේ විතරයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේවත් මගේ ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයි. ඉතින් එන අනික් කවුරුත් නෑ නේද? හරි බුදු සන්නාසෙන් මගේ සාසුන වාච නෙමෙයි නා අනික කවුරුත් නෑ හැබැයි මට ලොකු ගෞරවයක් තියෙනවා අනිත් ඔක්කොටම වඩා ආනන්ද මහරහතන් වහන්සේට ඇයි දන්නවද ඇයි ඇයි මට ඉච්චර ගෞරවයක් තියෙන ආනන්ද මහරහතන් වහන්සේ ඈ ධර්මයේ තියෙන්නේ ඒ උත්තරම නිසා නේද අපිට මේ ධර්මයේ තියෙන්නේ ඒ උත්තරම නිසා නේද අපි ඇත්තටම අද බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ තියාගෙන ගරු කරන්නේ අපි නම් අපට ධර්මීය හම්බෙච්ච උතුමෙල ගරුබරන්නේ. අපි කතාවක් දෙන්නේ වැඩිනේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන කතා වෙනවා, සීවිලි ස්වාමීන් වහන්සේ ගැන කතා වෙනවා, මහා කශ්‍යප මහරහතන් වහන්සේ ගැන කතා වෙනවා, මිහිඳු මහරහතන් වහන්සේ ගැන කතා වෙනවා. නමුත් අපට මේ ධර්මයේ තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ නිසා අපි නමුත් ඒ උතුමෙල ගැන කතා කරන්නේ ගරුබරන්නේ. මට මට මේ ලෝකේ අංක එක අංක එක සාස්තුන් වහන්සේ දෙක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නෙමෙයි දෙක ආනන්ද ස්වාමීන් තුන මගේ ගුරුවරයා. ඒ මොකද ඒ ඒ ඒ පිළිවෙල තමයි තියෙන්නේ. එක බුදුරජාණන් වහන්සේ, දෙක ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ නැත්තම් අපට ධර්මය නැහැ. එහෙනම් ඔබත් ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මොකද දැන් මම විග්‍රහ කරේ මොකද? පටිච්චසමුප්පාදනේ. මම ඔක්කොම කිව්වේ නෑ. මොකද ඒක ඔක්කොම කියන්න අමාරුයි. දේශනා දේශනා. YouTube එකේ තියෙනවා. YouTube එකේ තියෙනවා, Facebook එකේ තියෙනවා. අවශ්‍ය කෙනෙකුට email පණිවිඩයකින් ඒ ඔක්කොම ගෙන්න ගන්න පුළුවන්. email කරලා. ඒවා ගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනකොට. එතකොට ඔන්න අන්දේ ශනික උපත ශනික මරණය බලමු. දැන් ඔන්න ජාතිපතින් ජරා මරණනේ. මම දැන් මං අතීතයේ අම්මගේ මව කුසෙන් ඉපදුනා. අනාගතේ මැරෙනවා. මේ ජාතිය ඇතිතන මේ ජරා මරණ හම්බෙනවද නෑනේ. මං දැන් උපදිනවා. මං දැන් මැරෙනවා. ඉපදුනාට පස්සේ නෙමෙයිද මැරෙන්නේ? ශනිකව පංචපාස්කන්ධේ හටගත්තා. ඊට පස්සේ නැති වෙන්නේ. හටගත්ත තැන මෙය වෙනකොට නැති වෙන තැන හම්බ වෙනවද? හටගත්ත තැන මෙය වෙනකොට නැතිවීම හම්බ වෙනවද? නැතිවීම ඒ නේද වෙන්නේ? නැති වෙනකොට හටගත් එක හම්බ වෙනවද? එතකොට මේ ඇති තැන මේ හටගත් හම්බ වෙනවද? එහෙනම් මේ දෙකම බුදු බණද මට තේරිච්ච බණද? මට තේරිච්ච බණ බුදුබණ නෙවෙයි. බුදුබණ බලන්න ආරණ්‍ය ආය බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියවදී බලන්න නේද? මොකද අපි කැමති පින්වත්තුනේ තේරෙන්නේ නේ. ඒ ඕනිස මනසිකාරය කරන්න නෙමෙයි. අපි කැමති අපට ගැළපෙන උන්ට. කොච්චර කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් අපි කැමති මොකටද? අනේ අපට ලස්සනට ගැළපෙනවා නම් හොඳයි. මොකද්ද තියෙන්නේ සක්කාය දිට්ඨියද නැද්ද? මේ න්‍යාය දකින දැනදි දුර වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මම කියලා ගැනීම වැරදි කියලා හම් වෙනවා මොකක් දැක්කොත්ද? ජාතිය ඇතිතන ජරා මරණ නැත කියලා දැක්කොත් දුරු වෙනවා මොකද්ද? මම කියලා ගැනීම මම කියලා ගැනීම වැරදි නම් මට තේරෙන එක මට ගැළපෙන එක හරිද? මම හිතියොත් නේද මට තේරෙන්නේ මට ගැළපෙන්නේ? මම හිතියොත් නේද මට තේරෙන්නේ මට ගැළපෙන්නේ? මම වැරදි බව හම් වෙනවා නම් ප්‍රායෝගිකව මට තේරෙන එක මට ගැළපෙන එක හරිද? ඉතින් අපිට වෙන්නේ අනිත් පැත්තනේ. ජාතිපතින් ජනම්බන්න මට තේරෙනවා මට ගැළපෙනවා. මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේත් නැහැ. පුදුරු නැති කිව්වෙ දකින්නෙත් නැහැ. ඇයි මේ මම ඉඳගෙන මාව නිවන් දක්වන්නේ යන්නේ? බුදුරණවහන්සේගේ ධර්මයේ පටන් ගැනීම තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. ඒක වචන ටිකක් නෙමෙයි. ප්‍රායෝගිකත්වයක්. එහෙනම් ඔන්න පටිච්චසමුපාදයේ ඒකත් වැරදි නේ බුදුරණවහන්සේ මම හැම වෙලෙම පෙන්වන්නේ මේ මම දන්න දෙයක් මට කියන්න දෙන්නේ මොකද මම මොකක්වත් දන්නේ මම පෙන්වන්නේ බුදුරන් වහන්සේ කීව දෙයට අනුව මේ අහපු අදහස වැරදි කියලා. හරි දෙයක් මට කියන්න පුළුවන්ද? මට හරි දෙයක් කියන්න පුළුවන්ද? මට හරි දෙයක් කියන්න පුළුවන් බුදුරන් වහන්සේ කීව දේ විතරයි. වෙන හරි දෙයක් මට කියන්න පුළුවන්ද? මට වෙන හරි දෙයක් කියන්න බෑ නේද? මම කොහොමද හරි දෙයක් කියන්නේ? මට හරි දෙයක් කියන්න පුළුවන් බුදුරන් වහන්සේ කීව දේ විතරයි. එතකොට මට පෙන්වන්න පුළුවන් මේ බුදුරන් වහන්සේ කිව්ව නිවැරදි දෙයක මේ කාරණාව වැරදි කියලා විතරයි. මට වෙන හරි දෙයක් කියලා දෙන්න බෑ. හරි දේ බුදුරන් වහන්සේ කියලා දීලා තියෙනවා. අපි කැමති ඒ වුණාට මට අර ඉස්කෝලේ ටීචර් ලකුණු දානවා වගේ ආ හරි. අයකත් හරි. දැන් මොන 100යි. තව පොඩ්ඩකින් සෝතපන්න වෙනවා. තව පොඩ්ඩකින් ඔන්න පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා දැන් ඔන්න මේ සද්ධානසාරි වෙලා තව පොඩ්ඩකින් සෝතපන්න වෙනවා කියන හරි ලකුණු දාගන්න හරිම සතුටුයි. ඇයි සක්කාය දිට්ඨිය හොඳට පෝෂණය කරන්න කැමතිනේ. ඊළඟට ඒක අහනවා. පටිසම්පාදයේ ඉහළ සිට පහළට සලකා බලද්දී පංචපාස්කන් දැන් එතකොට මේ ප්‍රශ්නේ ඉතින් මේ තව ගොඩාක් තියෙනවනේ තේරුම් ගන්න නේ. එහෙනම් මේ ඔක්කොම ටික විස්තර කරන්න විදිහක් නැහැ. ඒ ටික ඔබ බුද්ධ වචනේ අහලා ඉගෙන ගන්න. මොකද ඒකේ ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ සූත්‍රය මුල් කරගෙන යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම වෙනත් ස්වාමීන් වහන්සේලා එයම ඒ වෙනත් විදිහකට පැහැදිලි කරනවා. අපි කුමක් හරි කියලා පැහැදිලි කරගන්නේ කොහොමද කියලා අහනවා. හරි හොඳයි ප්‍රශ්න. ඔබ අද වර්තමානයේ දැකලා ඇති කම්පියුටර් තියාගෙන පෙන්න පෙන්න සූත්‍රය විග්‍රහ කරනවා. මේ ලස්සනට ගැලපෙනවා සූත්‍රයට. අහලා දැකලා තියෙනවද නැද්ද? සූත්‍රෙම නේද පෙන්වන්නේ. සූත්‍රෙමයි පෙන්වන්නේ. ඒක ගැලපෙනවද නැද්ද? ගැලප් වෙනවා. ප්‍රශ්නේ සාධාරණයි. මම ඔබට හොඳ කාරණාවක් ඉස්සලා අහන්නම්. බුදුරන් වහන්සේගේ ධර්මයේ මුල මැද අග පිරිසිදු නැද්ද? මේවා ගැළපෙනවද නැද්ද? අර්ථ සහිත ව්‍යංජන සහිතද නැද්ද? අපට කෑල්ලක් අල්ලගත්තොත් හරියයිද වරදීද? අපිට සූත්‍රයක් කතා කරනකොට මුල මැද අග ඔක්කොම කතා කළ යුතුද නැද්ද? මුල ඉඳලා අගටම ගැළපෙන්න ඕනද නැද්ද? කෑල්ලක් ගැලපෙන්නේ කාටද? අපිට අපේ ගුණෝණක්කාරකමටද මෝඩකමටද? එහෙනම් මෝඩ නිසා නෙමෙයිද කෑල්ලක් ගලප ගලප කියවන්නේ? ඈ? ඉතින් බුදුරයන් වහන්සේ හරි මෝඩ වැඩක් කරලා නෙමෙයි. ඔච්චර කියන්නේ නැතුව මේ කෑලි කෑලි ටික කියුවා නම් ඉවරනේ. හරි මෝඩ වැඩක් නේ බුදුරන් වහන්සේ කළා තියෙන්නේ. ඇයි මේ අපට දීලා තියෙනවා කෑල්ල කියලා රංගන්න. නේද? බලන්න මේ අපි ගුන් කියන එකේ වචන දිනවද කියන්නේ? ඒ ගොන් එක කියන්න තරම් බැරි තරම් ගොන්. මේ බුදුරණන් වහන්සේ පිළිවෙලකට කියපු ධර්මයක් නේද තියෙන්නේ? අපි පිළිවෙලට අධ්‍යයනය කරේ නේද නැද්ද? සූත් එක සූත්‍රයක් ගත්තාම ඔක්කොම ඕනේ එක සූත්‍රයක් ගත්තාම ඒකේ මුල ඉඳලා අගටම විග්‍රහය අධ්‍යයනය කරේ නේද නැද්ද? අධ්‍යයනය කළේ. කැලලක් වෙන්නව නම් එයා ගොන්ද නෝනක්කාරද ගොම්නේ නේද? ආයෙක හිතා ගන්න. කැලලක් වෙනවා නම්. ඉතින් යාර ශ්‍රද්ධාව තියනවද නැද්ද? නෑ. අනිත් කාරණාව තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට දැන් සද්ධර්ම ශ්‍රවණය ඇයින්නේ කොහෙන්ද? පරතෝච ගොහසෝ. ධර්මයේ ඇහෙන තැනදී අපට හම්බ විය යුත්තේ මොකද්ද? වෙන මොකක් හරි හම්බ වෙන්න ඕනද? බුදුරන් වහන්සේගේ ධර්මයේ කොහේ හරි කියලා දිනනවද? ධර්මයේ ඇහෙන තැනදී, ඒ කියන්නේ අනුන්ගෙන් ධර්මයේ ඇහෙන තැනදී යෝනිසෝ මනසිකාරයේ හැර වෙන මොකක් හරි හම්බෙන විග්‍රහයක් තියනවද කොහෙවත්? එහෙනම් හම්බ විය යුතු එකම එක දේ මොකද්ද? අර කෑල්ලක් පෙන්වන එක අපට තේරෙනවද නැද්ද? දැන් ওই කෑලි පෙන්වන්නේ අපට අපට තෝරන්න නේද? තුන් තේර වේලි වගේ ඔන්න කෑල්ලක් පෙන්වනවා ඒක තෝරනවා අපට. දැන් මේ මේ කියපු කාරණා අපට ගැළපෙනවද නැද්ද? ගැළපෙනව නේද? ඒක නෑ පිළිගන්නේ. බුදුන් වහන්සේගේ ධර්මය අහද්දි ගැළපෙන්න ඕනද යෝනිසෝමනසිකාරය උපදින්න ඕනද? එතකොට අතන බුදුබණක් ඇහිලාද? බුදුබණක් ඇහුණා නම් ගැළපෙන්න විදියක් නෑ. ගැළපුණේ කාගේ රාමුවටද? මගේ රාමුවටයි විද්‍යාවටයි නේද ගැළපුණේ? භෞතික විද්‍යාවටයි රසායනික විද්‍යාවටයි මගේ රාමුවටයි ඒක ගැළපුණේ. වෙන මොකටවත් ගැළපුණාද? වෙන මොකටවත් ගැළපුණේ නෑ නේද? දැන් අපට ඒක තේරුණේ එක්ක භෞතික විද්‍යාවට ගැලපුණා. නැත්නම් රසායනික විද්‍යාවට ගැලපුණා. නැත්නම් ජීව විද්‍යාවට ගැලපුණා. නැත්නම් මගේ රාමුවට ගැලපුණා. ඒකට නේ සංසාරේ තේරුණේ. ඒක බුදුරණවහන්සේ ධර්මය අපට අහන්න ඕනේ නෑ නේද? ඉතින් අපි භෞතික විද්‍යාව ඉගෙන ගත්තා නම්, රසායනික විද්‍යාව ඉගෙන ගත්තා නම්, ජීව විද්‍යාව ඉගෙන ගත්තා නම් ඇතිනේ. මොකටද බුදුබණක් අහන්නේ? එහෙනම් ඒකට ගැලපෙන්නේ කන්නේ ඒක. අහලා අහලා ඩක් කරන බුදුබණ කිසි අර්ථයක් නෑ. අපි ජීව විද්‍යාව, රසායනික විද්‍යාව ඉගෙන ගත්තා නම් ඇති. නිවන් දකින්න ඇයි ඒකට ගලපන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙද්දී අපේ ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව වලට අපේ රාමුවට ගැලපුණොත් අපි කොච්චර මෝඩද? මොකද බුදුරුමි ධර්මයේ ඒකට නෙමෙයි හම්බෙන්නේ. බුදුරුමි ධර්මයේ අහනකොට හම්බෙන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය හම්බුන් නැත්තම් අපි බුදුබණ ඉගෙන ගන්න එපා. ෆිසික්ස් ඉගෙන ගන්න, කෙමිස්ට්‍රි ඉගෙන ගන්න, බයෝලොජි ඉගෙන ගන්න, කම්බයින් මැස් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ විභාගේ ලියලා ඉංජිනේර කෙනෙක් වෙන දොස්තර කෙනෙක් වෙන්න. ඒක හොඳට නැති. ඉතින් ඒකමනේ තියෙන්නේ බුදුබණේ. ඒකමනේ ගලපන්නේ. ඉතින් අර මේක නිකන් කිසි වැඩක් නැහැ. මේක ඉගෙනගෙන අපි නිකන් ඔහි පැත්ත කළා පාළුවේ අර ගෙවල් වල උයන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, මුකුත් නැහැ පැත්ත කළා ඉන්න. අර එහෙම වුණොත් නම් ඉංජිනේර කෙනෙක් දොස්තර කෙනෙක් කියලා සමාජයට හරි සේවයක් කරනවා. නේද? ඉංජිනේර කෙනෙක් දොස්තර කෙනෙක් කියලා සමාජයට සේවයක් කරනවා. දැන් අරක ඉගෙනගෙන මොකුත් නැහැ. කිසි අර්ථයක් නැහැ. ඒ ඉගෙන ගත්තේ විද්‍යාව. වචනේ පොඩ්ඩක් වෙනස් වෙච්චරයි. එහෙනම් හොඳට මතක තියාගන්න. ඇයි අපි එහෙම ඇන්දෙන්නේ? ඇයි අපි එහෙම ඇන්දෙන්නේ? අපි ඉගෙනගෙන නැහැ නේද? අපි ඕක හරියට ඉගෙන ගත්තා නම් අපට හරියට ශ්‍රද්ධාව තියෙනවා නම් අපි ඇන්දෙයිද? කාටවත් අපට අන්දන්න අපිව කාටවත් අන්දන්න පුළුවන්ද? නෑ කාටවත් නෑ. අපි ඇඳෙන්නේ පින්වතුනි අපේ ඇඳෙන ගතිය තියෙන හින්දා. ඊළඟට අහනවා තව ප්‍රශ්න දෙකයි. සායනාස කලක සිට සමත විදර්ශනා භාවනාව පුරුදු කළ අතර දැනට කාලයක් තුල නොදන්නා තැනක සිටිමි. මෙහි කලින් දැක්ක ඇතවීම නැතිවීම නැති වී ගොස් සාස්ත්‍රු සාන්තු ප්‍රණීතෝ ගතියක් ඇත. නිය තවදුරටත් වැඩි ශාන්ත ස්වභාවය අන් සෑම අවස්ථාවකම ඇත. තවදුරටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. මේ උපදෙස නිවන් මඟට අවශ්‍ය උපදෙස තවදුරටත් බුද්ධ වචනයේ හැදෑරීමෙන් විතරක්ම ලබාගත හැක. මොකද මගේ අත්දැකීම මම කිව යුත්තේ කිය යුත්තේ නෙමෙයි මට කිව හැකි බුද්ධ වචනේ පමණි. වෙන දෙයකින් මට කියන්න බෑ. හැබැයි මට පුළුවන් සමතේ වඩන්න කියලා දෙන්න. ඒක පුතජන ඕන කෙනෙකුට පුළුවන්. කියන්නේ බුදු කෙනෙක් ඕනේ නැහැ ඒකට. ඒකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක අපි කළ යුතුයි. ඒක ඒක වැරදි ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක නිවැරදි ප්‍රතිපදාවක්. ඒක අපි කළ යුතුයි. හැබැයි කොච්චර කරන් නිවන් දකින්නේ ඒක කරන්න ඕනේ අපි. ඒක නිවැරදි ප්‍රතිපදාවක්. හැබැයි කොච්චර කරන් නිවන් දකින්නේ නැහැ. මම පටන් ගන්නකොට කිව්ව මතකද? අර දෙව්දත් කරාදෝක නැද්ද? එතකොට අර ඇඟිල් මේ කන ගෑණි බැඳගත්ත භික්ෂුව කරාද නැද්ද? කරා. ඒක කරන්න ඕනේ. හැබැයි නිවන් දකින්නේ. එහෙනම් මේක මේක විග්‍රහය අපිට තව ගොඩාක් කතා කරන්න ඕනේ. මොකද හේතුව සමතය මේ මේ මේ ඇතර මේ ප්‍රශ්නයට උත්තරේ හොයාගන්නකොට ගොඩාක් දේශන අහන්න ඕනේ. මොකද සමතය සහ විදර්ශනාව කියන එක අපට එකට කතා කරන්න බෑ ධර්මයේ දන්නේ නැතුව. සමතය කතා කරන්න පුළුවන්. ඒක බුදුවරුන්ට විශේෂ බුදුවරුන්ට විතරක් විශේෂ වෙන එක නෙමෙයි. අපට දැන් බුදුවරුන්ට විතරක් විශේෂ නොවන දේ පින්වතුනි ඕන කෙනෙකුට වැඩෙන එක. අපි කෙරුමු නෙමෙයි මේක වැඩනවා කියලා. ඒක සාමාන්‍යයෙන් සීලයක් රැකලා ගුණයක් පුරන හිත එකඟ කරගන්න ඕන කෙනෙකුට වැඩෙන එක. ඒක කරන්නේ අපි කරමු නෙමෙයි. හැබැයි බුදුවරු පෙන්වන ධර්මයේ එහෙම කරන්න බෑ. එහෙනම් අපි හැබැයි අර කරන්න ඕනේ අපි. ඒක කර කරලා අපි බුදුබණ අහන්න ඕනේ. බුදුවරු කියලා දෙන දේ ඉගෙන ගන්න ඕනේ. ඒකට යොමු වෙන්න ඕනේ. අන්න එතන මේ මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගොඩාක් සූත්‍ර අධ්‍යයනය කළ විදිහ බලමු දේශනාව යන අතරතුර සමහරවිට ඒකට උත්තර හම්බෙයි. ආනාපාන සතිය වැඩිම පිළිබඳ විවිධ ක්‍රම ඇත පැහැදිලි කරන්න කියලා දැන් මේ සූත්‍රයේ තියෙන්නේ අවසානෙට ඒක. මේ සතිය ටික පැහැදිලි කරගමු. එහෙනම් අපි පුංචි ඉවේකයක් අරගෙන සූත්‍රය ටික සාකච්ඡා කරමු. එනිසා දැන් පුංචි ඉවේකයක් ගන්න.